හොඳයි ගෞරවනීය ස්වාමීන් වහන්ස ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපි අගහරුවාදා පවත්වන නිවනිනීම දේශනා මාලාවේ සාකච්ඡාවක් එක්කයි එකතු වෙන්නේ. නිවනිනීම දේශනා මාලාව මීට වසර ගණනාවකට කලින් අතිපූජනීය කටුකුරුන්දේ ඥානানন্দ ස්වාමීන් වහන්සේ නිසරවණේ යෝගාවචර සංගරත්නයේ ඉදිරියේ ප්‍රාර්ථනා ලැබුවා. ඉතින් ඒකේ දේශනා 33ක් තියෙනවා. ඉතින් අපි ටික ටික මේකේ එහාට යනවා. මොකද එක දේශනාවක සෑහෙන්න සාරගර්භ කරුණු රසක් තියෙනවා. ඉතින් අපි එක දේශනාවක් සාකච්ඡා කරන්න ඉතින් සාමාන්‍යයෙන් සති කීපයක් යනවා. මොකද ඒකක සෑහෙන කරුණු රසක් තියෙන නිසා. ඉතින් අපි මේ වෙනකොට 10 වෙනි දේශනාවේ තමයි මේ මේ කාලය ගත කරන්නේ. 10 වෙනි දේශනාව වෙනකොට සෑහෙන යමක් ඉතින් මේ ස්වාමීන් වහන්සේ කියලා තියෙනවා මේ විවිධාකාර මේ ධර්මයේ ධර්මයට අදාළ කරුණු සම්බන්ධයෙන් සෑහෙන කරුණු ටිකක් මතු කරලා තියෙනවා. ඉතින් එක අතකින් මේක ටිකක් ගැඹුරු දේශනා මාලාවක්. ඒ හින්දා එකපාරටම අපිට නොතේරෙන්නත් පුළුවන්. නමුත් ටික ටික අර ඒකේ ගැඹුරට ගැඹුරට යනකොට ඔකේ යන් සාරයක් මතු කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒක ටිකක් මේක නැවත නැවත ටිකක් පරිශීලනය කරන්න ඕනේ. මොකද මේ තියෙන අන්තර්ගත වෙන කරුණු ටිකක් ගැඹුරු නිසා අපිට කලින් ටික අමතක නම් ඊළඟ දැන් තියෙන ටික මතක් කරගන්න අමාරුයි.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 අධිවචන සම්පස්ස, පටිඝ සම්පස්ස කියලා. නාමයත් රූපයත් නිසා ස්පර්ශය ඇතිවෙන්නේ කොහොමද කියන එක විග්‍රහ කිරීමේදී බුදු පියාණන් වහන්සේ දීඝනිකායේ මහා නිදාන සූත්‍රයේ විශේෂ ධර්ම සාකච්ඡාවක් වගේ දක්වනවා. බුදු පියාණන් වහන්සේ ආනන්ද ස්වාමින් වහන්සේට ප්‍රශ්නෝත්තර මගින් කරුණු පැහැදිලි කර දෙනවා. අධිවචන සම්පස්සයත් පටික සම්පස්සයත් කියන මෙන්න මේ දෙකම පස්ස කියන වචනය තුල තියෙනවා. ඒ කියන්නේ නාමයේ අනුව කියන නාමයේ අනුව ගිය අධිවචන සම්පස්සයකුත් රූපයේ අනුව ගිය පටිඝ සම්පස්සයකුත් මේ කාරණය පාලියෙන් කියන්න ගියොත් ලොකු පැටලවිල්ලක් වගේ වෙනවා. නිතර නිතර පුනරුක්ති වශයෙන් වශයෙන් ඉදෙන වචන මාලාවක් නිසා. ඒක නිසා අපි ඒක සිංහලයෙන්ම සරල වශයෙන් බුදු පියාණන් වහන්සේ ආනන්ද ස්වාමින් වහන්සේට හේතු ගන්වන නිගමන හතර පමණක් සිංහල වචනයෙන් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. කලින්ම කියන්න වෙන්නේ ඒ සූත්‍රයේ නිතර නිතර නිතර නිතර එන වචන හතරක් තියෙනවා. ආකාර, ලිංග, නිමිත්ත, උද්දේශ කියලා. ආකාර කියන එක කාටත් පැහැදිලියි. ආකාරය කියන එක. අමුතුවෙන් සිංහල වචනයක් ඒකට ඕනේ නැහැ. ලිංග කියලා යොදන්නේ එතන ලකුණ කියන එකටයි. නිමිත්ත කියලා කියන්නේ නිමිති. ඒකත් අර ලකුණ කියන අදහසමයි. උද්දේශ කියලා කියන්නේ සාමාන්‍යයෙන් උද්දේශ කියන එක මාත්‍රිකා කියන වචනෙන් පරිවර්තන ග්‍රන්ථවල තියෙනවා. නමුත් ඒකේ මූලික අදහස යම්කිසි දෙයක් මතු කොට දැක්වීම. කියන්න හුඟක් දේවල් තිබෙන්න පුළුවනි. නමුත් ඒකේ මුල් මාත්‍රිකා වශයෙන් ටිකක් මතු කරලා දීම තමයි උද්දේශ කියලා කියන්නේ. දැන් සමහර සූත්‍රවල තියෙනවා නිතර දකින්නට ලැබෙනවා උද්දේශ, නිද්දේශ, පටිනිද්දේශ කියලා. සූත්‍රයේ බුදුරජාන් වහන්සේ කෙටියෙන් යම්කිසි දෙයක් ප්‍රකාශ කරලා ඒක ඊළඟට නිर्देश කරලා ඊළඟට පටිනිर्देश වශයෙන් තවත් දීර්ඝ විස්තර දෙනවා. ඒ විදිහට බලනකොට උද්දේශ කියන්නේ අර මාතෘකා කියන වචනය යෙදුවට වරදක් නැහැ. යම්කිසි කාරණයක් මතු කොට දැක්වීම. එතකොට මේ පද හතරෙම සමීප අර්ථ තියෙන්නේ. සමීපාර්ථවත් පද හතරක්. ආකාරය ලකුණ නිමිත්ත මාතෘකාව. දැන් මේ වචන හතර අනුව මේ වචන හතර ප්‍රයෝජනෙට අරගෙන අපි නිගමන හතර ගැන කල්පනා කරලා බලමු. බුදු පියාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට ප්‍රශ්නෝත්තර මගින් හේතු ගන්වන නිගමන හතරක් නිගමන හතර මෙන්න මේවයි. යම් ආකාරවලින් යම් ලකුණු වලින් යම් නිමිති වලින් යම් මාතෘකා වලින් නාම කායක් නාම ගොඩක් පැනවිය හැකි වේද පැන වේද එකී ආකාර ඒ ලකුණු ඒ නිමිති ඒ මාත්‍රිකා නැති කලෙහි රූප කායයේහි අධිවචන සම්පස්සයක් නොපැනවිය හැකිය. ඒ පළමු නිගමනය. ඔව් මේක චුට්ටක් අපි විග්‍රහගමු මේ කියන්නේ පළවෙනි එකේ කියන්නේ එතකොට මේ නාමකායට අදාළ නාමකායට අදාළ තියෙන ඕනේ යම්කිසි ලකුණු නිමිති ලිංග ආකාර අන ඒක ප්‍රයෝජනයටපත් ප්‍රයෝජනවත් වෙනවා රූපකායට අදාළව අධිවචන සම්පස්සයක් මේ නිරූපණය කරන්න. එතකොට يعني රූපකායට අදාළව අධිවචන සම්පස්සයක් නිරූපණය කරන්න විදිහක් නැහැ. නාමකායට අදාළ මේ ලිංග නිමිති ආකාර උද්දේශ තිබුණේ නැත්තම්. අපි ඉස්සරහට යමු ටික ටික මේ හිමීට අපි තේරුම් ගන්න බලමු ටික මේ සියුම් කාරණාවක් කියන්නේ ඒ කියන්නේ නාමකායේ තියෙන දේවල් නැතුව ලිංග නිමිති ආකාර උද්දේශ නැතුව රූප කායට අදාළ මේ අදිවචන සම්පස්සයන් නිරූපණය කරන්න බෑ කියන එක උඩ පළවෙනිම කියනවා. හොඳයි. දෙවැනි නිගමනය යම් ආකාර වලින් යම් ලකුණු වලින් යම් නිමිති වලින් යම් මාත්‍රිකා වලින් රූප කායයක් පැන වෙයිද? පෙන්눔 කළ හැකි වෙයිද? ඒ ආකාර, ඒ ලකුණු, ඒ නිමිති, ඒ මාත්‍රිකා නැති කලෙහි නාම කායය පිළිබඳ පටික සම්පස්සයක් පෙන්눔 කළ නොහැකි වේ. ඒ දෙවෙනි නිගමනය. ඔව්. ඒතර දෙවෙනි නිගමනයේදී පටික සම්පස්සයක් නිරූපණය කරන්න යනවා. නාමකාරයේ ඒ කියන්නේ නාමයන්ට අදාළ කොටසක පටිසම්පස්සයන් නිරූපණය කරන්න යනවා. ඒක නිරූපණය කරන්න නම් රූපකායට අදාළ ලිංග නිමිති ආකාර උද්දේශ මාත්‍රිකා ඔය කතන්දර ටික අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ ඒ ටික නැත්තම් රූපකායට අදාළව මේ නෙමෙයි නාමකායට අදාළව පටිසම්පස්සයක් නිරූපණය කරන්න බෑ කියලා කියනවා. හොඳයි. තුන්වෙනි නිගමනය යම් ආකාර වලින් යම් ලකුණු වලින් යම් නිමිති වලින් යම් මාත්‍රිකා වලින් නාම කායයක් හෝ රූප කායයක් හෝ පෙන්눔 කළ හැක්කේද ඒ ආකාර ඒ ලකුණු ඒ නිමිති ඒ මාතෘකා නැති කල්හි අධිවචන සම්පස්සයක්වත් පටිඝ සම්පස්සයක්වත් පෙන්වාලිය නොහැක. හොඳයි. එතෙන්ද කියන්නේ එතකොට අධිවචන සම්පස්සයකට නම් එතකොට උවමනා වෙනවා නාමකායේ ලිංග නිමිති ආකාර උද්දේශ ඊළඟට පටික සම්පස්සයකට නම් උවමනා වෙනවා මේ රූපයේ තියෙන ලිංග නිමිති ආකාර උද්දේශ. එතකොට මේ ලිංග නිමිති ආකාර උද්දේශ කියන ඒවා නැත්තම් මේ අධිවචන සම්පස්සයක් හෝ පටික සම්පස්සයක් හෝ මේ දෙකම නිරූපණය කරන්න බෑ. හරි. හතරවැනි නිගමනය යම් ආකාර වලින් යම් ලක්ෂණ වලින් යම් නිමිති වලින් යම් මාතෘකා වලින් නාම රූපයක් පෙන්වුම් කරනු ලැබෙයිද? ඒ ආකාර, ඒ ලක්ෂණ, ඒ නිමිති, ඒ මාතෘකා නැති කලෙහි ස්පර්ශයක් පෙන්වුම් කර නොහැකිය. ඔව් එතකොට අන්තිමට දෙන මේ නිගමනය තමයි ටිකක් මේ සියුම්ම නිගමනය. ඒ කියන්නේ ඒ ආකාර නිමිති ලිංග උද්දේශ නැත්තම් ස්පර්ශය මේ ඒ ඒ නිමිති මාතෘකාව නැත්තම් ස්පර්ශයක් පෙන්වන්න කරන්න බෑ කියලා. එතකොට ස්පර්ශයක් නිරූපණය වෙන්න නම් ඔය නාමකායේ රූපකායේ දෙකේම තියෙන තර ලකුණු නිමිති උද්දේශ ඔය ටික අවශ්‍ය වෙනවා කියන එක තමයි අන්තිමට කියන්නේ. ඒක අතකින් බැලහම මේ ඔක්කොගෙම සාරය වගේ තමයි එතන මේ ඒ මාතෘ මේ ඒ කොටසෙන් කියවෙන්නේ. දැන් අපි කෙටියෙන් නැවතත් මතක් කරගත්තොත් මුල් උගමනයෙන් කියවෙන්නේ අර ආකාර ලකුණු නිමිති මාත්‍රිකා කියලා කියන්නේ බොහෝ දුරට සමීපාර්ථවත් පද. යම් යම් ලකුණු නිසා යම් යම් ලකුණු මුල් කරගෙන නාමකායක් නාම රූප දෙකෙන් නාම ගොඩක් නාම කියන අංශය පෙන්눔 කරනු ලැබේද ඒ ආකාර ඒ ලකුණු ආදියක් නැත්නම් රූපකාය පිළිබඳව අදිවචන සම්පස්සයක් ගැන කතා කරන්නට බෑ දෙවන නිගමනයෙන් කිව්වේ යම් ආකාර ලකුණු ආදීන් රූපකායයක් පෙන්눔 කරුන් ලැබේද ඒ ආකාර ලකුණු නැතිනම් නාමකායය පිළිබඳව පටික සම්පස්සයක් දක්වන්න බෑ. තුන්වැනි කාරණේදී දෙකම එකතු කරලා දක්වනවා. තුන්වැනි නිගමනය යම් ආකාර ලකුණු නිමිති ආදීන් නාමකායක් හෝ රූපකායක් හෝ දක්වනු ලැබේද ඒ දෙකම නැත්තම් අදිවචන සම්පස්සයක්වත් පටික සම්පස්සයක්වත් දක්වන්න බෑ. හතරවැනි නිගමනය යම් ලකුණු නිමිති ආදියකින් නාම රූපයක් දක්වනවා නම් ඒ ලකුණු නිමිති ආදියක් නැතිනම් ස්පර්ශයකුත් දක්වන්න බෑ. ඒ ලකුණු නිමිති ආදිය නැත්නම් ස්පර්ශය ගැන කතා කරන්න බෑ. එතකොට මේක බැලුවාම ප්‍රහේලිකාවක් වගේ, ගැටලුවක් වගේ. නමුත් මෙතනදී අපි පළමුවෙන්ම කල්පනා කර බැලිය යුතුව තිබෙනවා නාම රූප දෙක ගැන. අපේ මුල්ම දේශනාවේදී කළ විග්‍රහයෙන් නාම කියන වචනේ හැඳින්වුවේ සාමාන්‍යයෙන් මේ කල බොහෝ විට හඳුන්වනවා වගේ නැමීමක් කියන අර්ථයෙන් නෙමෙයි. නාම කියලා කියන එකට නම් කිරීමක් කියන අදහසයි අපි දුන්නේ. මේ අධිවචන කියන වචනේ තියෙන්නේ මෙන්න මේ නම් කිරීම කියන අදහසයි. අධිවචන නිරුක්ති පඤ්ඤාති එහෙම භාෂා ව්‍යවහාරයේ අංගෝපාංග. ඛණ්ඩ සංයුත්තේ නිරුක්ති පත සූත්‍රයේ එහෙම සඳහන් වෙනවා. නිරුක්ති පතා අධිවචන පතා පඤ්ඤාති පතා ආදී වශයෙන් නිරුක්ති අධිවචන පඤ්ඤති කියන පද බොහෝ දුරට සමාන වර්ථවත් ඒවා. අර්ථ එකිනෙකට ළඟින් යන්නේ. ඒවා අර භාෂා ව්‍යවහාරයේ පිළිබඳව අංගෝපාංග හඳුන්වන දේවල්. අධිවචන කියලා කියන්නේ ආරූඪ කරන ලද ව්‍යවහාර විදි. නිරුක්ති කියලා කියන්නේ යම්කිසි වචනයක් හැදිච්ච ආකාරයේ පෙන්눔 කරනකොට එම නිරුක්ති දෙනවා කියනවා. ඒ කියන්නේ හේතු කාරණා දැක්වීමේදී යොදා ගන්න එක්තරා ව්‍යවහාර විදිහක්. පඤ්ඤති කියලා කියන්නේ ප්‍රකට කොට දැක්වීම සඳහා පඤ්ඤා වේති. පඤ්ඤපේති පඤ්ඤාපේති පැනවීම වශයෙන්. එතකොට ආරූඪ කරලා දක්වන සමහර විවහාර වලට ප්‍රාග් විවහාර වලට අධිවචන නාමයේ යොදනවා. හේතු කාරණා දැක්වීමේදී නිරුක්ති යොදනවා. ඊළඟට යම් යම් දේ පැනවීමේදී මෙන්න මෙතන සිට මේ විදිහට හඳුන්වනු ලැබේ කියලා අඤ්ඤ පඤ්ඤාති. මේවා බොහෝ දුරට එකිනෙකට සමානයි. එතකොට මෙතන අධිවචන සම්පස්සය කියන්නේ අපි නාම කියන එකට දීපු හැඳින්වීමට සමානයි. නාම කියලා කියන්නේ නම් කිරීමක් කියලා අපි ගත්තා. මේ නම් කිරීමට අදාළ දෙයක් තමයි අධිවචන කියලා කියන්නේ. එතකොට මේ නාමකායය හා සම්බන්ධව තියෙන එක්තරා විදිහක අර භාෂා ව්‍යවහාරයට කිට්ටුවන අන්දමේ හැඳින්වීමේ හැඳින්වීම පිළිබඳ හැඳින්වීමට හැඳින්වීම පිළිබඳ හැඳින්වීමට උපකාර වන නම් කිරීමට උපකාර වන එක්තරා මූල ධර්ම වර්ගයක් මෙතන මේ නාම කොටසේ. ඊළඟට රූප කොටසේ තියෙනවා අර පටික සම්පස්සේ කියලා හැඳින්වුවේ පටික කියලා කියන්නේ හැපීම ගැටීම කියන එකක්. රූපයේ තියෙනවා ගැටෙන ලක්ෂණයක්. නාමයේ තියෙනවා හැඳින්වීමේ ලක්ෂණයක්. ඔය ඔය දෙකම එකතු වෙලයි පස්ස කියන එක හැදෙන්නේ. ඒකයි එතන වඩාත් ගැඹුරු තැන. අර ස්පර්ශය කියන ප්‍රඥප්තියට අර දෙපැත්තම ඕනේ කියන එකයි බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ. ඒ කියන්නේ වෙන විදිහකට කියනවා නම් නාමයත් රූපයත් අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාව අවශ්‍ය දෙයක් හැටියට අවශ්‍ය දෙයක් හැටියටයි එතන දක්වන්නේ. මක්නිසාද අර කලින් කියුණා නාමයක් පෙන්눔 කරන යම්කිසි ලකුණු නිමිති ආදියක් නැත්නම් රූපකාය පිළිබඳව අධිවචන සම්පහස්සයක් ඇති වෙන්නේ නැහැ. ඊළඟට රූපයක් පෙන්눔 කරන රූප ගොඩක් පෙන්눔 කිරීමට උපකාර කරගන්න ලකුණු ආදියක් නැත්නම් නාම කාය පිළිබඳව පටික සම්පස්සයක් පෙන්눔 කරන්න බෑ. මෙතන බැලුවාම එකකට එකක් පටහැනි දේවල් වගේ. නමුත් අන්‍යෝන්‍ය සම්බන්ධයක් මෙතන තියෙන්නේ. නාම කාය පිළිබඳව අධිවචන අධිවචනය රූපයට උපකාර වෙනවා. රූප කාය පිළිබඳව රූපකය කියනකොට එකපාරටම හිතට නැගෙන්නේ අර ගැටීම කියන එක. රූප කාය වෙනවා. රූප කාය කියනකොට එකපාරටම හිතට නැගෙන්නේ අර ගැටීම කියන එක. ඒ පටිඝය නාම කයට උපකාර වෙනවා. දැන් මෙතන මේ ගැඹුරු තැනක් නිසා එක්තරා විදිහක උපමාවකින් අපි මේක තේරුම් ගන්න බලමු. ටිකක් පැටලෙන ගතියක් තමයි තේරෙන්නේ. ඒ කියන්නේ මේ දැන් සරලව තේරුම් ගන්න තියෙන්නේ රූපකාය රූපයක් සම්බන්ධයෙන් නම් පටිඝය සාමාන්‍යයෙන් ගැටෙන ස්වභාවය තමයි පෙන්වුම් කරන්නේ. නාමය සම්බන්ධයෙන් නම් අදිවචනයේ හැවත් නැත්නම් සමානාර්ථවත් පද ආරූඪ කිරීම තමයි පෙන්වුම් කරන්නේ. ඒ දෙකේම එකතුවක් අවශ්‍ය වෙනවා ස්පර්ශයක් නිරූපණය කරන්න. අර චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ කියලා හැම කියන්නේ. එතෙන්දිත් දැන් ඇහැ වෙනවා ඇහැට රූපය ස්පර්ශ වෙනවා මේ මේ ආපాతගත වෙනවා. ඒ දෙකේ එකතුව විඥානය කියලා කියනවා. චක්කු විඥානය කියලා කියනවා. ඊට පස්සේ මේ හටගත්තේ චක්කු විඥානයයි අර මුල් වෙච්ච රූපයයි ඇහැයි මේ ඔක්කොම තුනම එකට ගත්තහම මේ චක්කු සම්පස්සය කියලා කියනවා. එතකොට මේ සම්පස්සයක් ඇති වෙන නම් එතකොට මේ දෙගොල්ලොම අවශ්‍යයි කියන කතාවක් තමයි එතකොට මෙතනින් කියවෙන්නේ. ඇසියුම් කාරණාවක් අපි තව ටිකක් ඉස්සරහට කියලා බලමු. මුලින්ම මේ රූපකය පිළිබඳව. දැන් රූපකය පිළිබඳව අපි මෙතන ප්‍රකාශ කළා අදිවචන සම්පස්සයක් ඇති වෙන්නේ නාමකයට අදාළ යම්කිසි අංගෝපාංග නිසයි කියලා. ඒක ඊටමත් පාසුවෙන් තේරුම් කරන්න පුළුවනි රූපකයට අදාළ දේවල් වශයෙන් දක්වන්නේ මහා භූත ධර්ම. පඨවි, ආපෝ, තේජෝ, වායෝ. මේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ හඳුනාගන්නේ කොහොමද? මේක තදද බුද්ධ කියලා බලනවා. ඊළඟට මේක සිසිල් උණුසුම්ද කියලා බලනවා. ඒ හැම එකකටම එතකොට අර වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියන ධර්ම උපකාර වෙනවා. මේ රූපයට අදාළ මහා භූත ධර්ම හඳුනා ගැනීමේදී තර නාම ධර්ම උපකාර වෙනවා. හොඳයි. මේ අපි සාමාන්‍යයෙන් දන්නවා පටවි ධාතුව ගැන නිරූපණය කරනකොට ඒකේ තද ගතිය, රළු ගතිය, සියුම් ගතිය, ගොරෝසු ගතිය, බර ගතිය, සැහැල්ලු ගතිය තියෙනවා. මේවා මාක් හරි බරද සැහැල්ලුද කියලා දැනගන්න අපි ඒක උස්සලා බලනවා. නැත්තම් උණුසුම්ද කියලා බලනවා නම් අපි තුමු පටවිල අතුවේ නම් මේ බ්‍රූල් මේ ගොරෝසුද කියලා බලනවා නම් අතගාලා බලනවා සිනිඳුද කියලා බලනවා නම් අතගාලා බලනවා මේ ඔක්කොම එතකොට අපි අපේට දැනෙන වේදනාවට සාපේක්ෂව තමයි තේරුම් ගන්නෙ මෙතන බරක් තියනවාද සැහැල්ලුවක් තියනවාද බර මේ ගොරෝසු ගතියක් තියනවාද සිනිඳු ගතියක් තියනවාද කියන එක එතකොට අපි අපිට දැනෙන ක්‍රමයක් අනුව තමයි අපි කතකින් ඒකට අර්ථකථනය දෙන්නේ. හරි. අපි තවත් විදිහකට මේක කල්පනා කරලා බැලුවොත් දැන් ඔය වඩුවන් මේසන්වරුන් මෙහෙම වැඩ කරන තැනක අපි හොඳට කන් දීගෙන අහගෙන හිටියොත් සමහර විට ඒ අය යොදන භාෂා ව්‍යවහාරයේ නුපුරු වගේ පේන්න ඉඩ තියෙනවා. හරි අමුතු විදිහේ ව්‍යවහාරය යොදනවා. ඒ කියන්නේ Taman භාවිත කරන උපකරණ වලට, Taman කරන වැඩවලට උපකාර කරගන්න දේවල් වලට. කන තියෙන හැටියට සලකලා උන් කතා කරන සමහර අවස්ථාවල ප්‍රාණාත්පාරෝපණයක් කරනවා. දැන් ඔන්න උඩුවස්සක දොරක් හයි කරනකොට සමහරට කියන්න පුළුවන් ඒ දොර බර වැඩි නම් මෙහෙම මේ දොරට ගායක් තියෙනවා කියලා. දොරට නෙවෙයි ගාය වඩුවටයි තියෙන්නේ. නමුත් ඒක වඩුව දොරට බාර දෙනවා. මේ හිත් පිට නැති දොර. දොරට ගායක් තියෙනවා. එහෙම නැත්නම් කියන්න පුළුවනි දොරේ හේතුව හොඳයි. දොර කොහෙවත් ගිහිල්ලා හේතු වෙන්නේ නැහැ. නමුත් මේ හේතුව ගාය ආදී වචන තනිකර රූප ධර්ම වලට ආරෝපණය කිරීමක් තිබෙනවා. ඔන්න ඔය ආරෝපණය කරන ගතිය අර අධිවචන වචනයේ තිබෙනවා. අපි කලින්ම කීවා අධිවචන ගැන කියනකොට ආරූඪ කරන කියලා. රූఢි වශයෙන්, රූල්හි වශයෙන් ආරූඪ කරනවා නාම ධර්මයෙන් ණයටගත්තු නාම කොටසින්. ණයටගත්තු යම් යම් ලක්ෂණ උපකාර කරගෙනයි එතකොට රූප ධර්මවල දොරේ හේතුවක්, දොරේ ගායක් ගැන කතා කරන්නේ. අපි ඒ ගැනම තව ටිකක් හිතනවා නම් දොරපළු දෙකක මේ ලෑලි දෙක එකකට එකක් හේතු වෙනවා කියලා අපි කියනවා. මේ හේතුව වෙන්නේ කොහොමද? බැලුවාම ඊළඟට ප්‍රශ්න අහන්න ප්‍රශ්නේ අහන්න පුළුවන් වම් පැත්තේ එකද දකුණු පැත්තේ එකට හේතු වෙන්නේ දකුණු පැත්තේ එකද වම් පැත්තේ එකට හේතු වෙන්නේ කියලා. මෙතන එහෙම් පිටින්ම තියෙන්නේ අර නාම ධර්මයන් පිළිබඳව ඒ කියන්නේ හිත පිළිබඳ කාරණය. යම් තැනකට අවධානය යොමු වෙනවා නම් මෙතනදී අපිට ආයෙත් මතක් කරගන්න පුළුවන් කිං මූලක සූත්‍රය. හොඳයි පොඩ්ඩක් අපි එතන එහාට යන්න කලින් මේ මට නෑ හිතන පොඩි මේ සරල වාක්‍ය ටිකක් මේ තේරුම් ගන්න කියලා. දැන් අපි හිතමු අපි සාමාන්‍යයෙන් කියනවා මේ මාක් හරි අපිට මාක් හරි හිතේ බොහොම තදබල වේදනාවක් ඇති වුනහම අපි කියනවා ඔන්න මාව පිච්චිලා ගියා කියලා. පිච්චිලා ගියා කියන එක එතකොට අපිට තේරෙනවා මේ පිච්චෙන ගතිය අයිති වෙලා තියෙන්නේ ඇත්තටම මේ තේජෝ ධාතුවට. තේජෝ ධාතුවේ පිච්චෙන ගතිය අපි දැන් ආරෝපණය කරලා තියෙනවා දැන් මගේ තියෙන නාමයේ ස්වභාවයකට. දැන් මගේ හිතේ ලොකු වේදනාවක් හටගත්තා නම් මාක් හරි දෙයක් ප්‍රශ්නයක් වුණා නම් කනගාටුවක් වෙනවා නම් ආව නිකන් පිච්චිලා ගියා කියලා ඉතින් අපි කියනවා. ඒතර පිච්චිලා ගියේ එක ඇත්තමයි තියලා තියෙන්නේ මේ පිච්චෙන ගතිය. පිච්චෙනවා කියන එක උණුසුම කියන එක සම්පූර්ණයෙන්ම එතකොට තේජෝ ධාතුටයි කාරණයක්. තේජෝ ධාතුවේ ලිංග නිමිති ආකාර උද්දේශ වලින් තමයි එතකොට මේ පිච්චෙන කියන ගතිය විස්තර වෙන්නේ. ඒක සම්පූර්ණයෙන්ම එතකොට මේ රූප ධර්ම වලට අයිති දෙයක්. දැන් අපි දන්නවා තේජෝ ධාතුවේ උණුසුම සිසිල කියන එක නිරූපණය වෙන්නේ. එතකොට ඒක පිච්චෙනවා කියන එක සම්පූර්ණයෙන්ම එතකොට උණුසුමක් දැවීමක් තමයි නිරූපණය වෙන්නේ. එතකොට ඒක තියෙන්නේ රූප ධර්ම වල. නමුත් අපි දැන් ඒ රූප ධර්ම වල තියෙන ඒ ලිංග නිමිති ආකාර උද්දේශ භාවිතා කළා. දැන් මේ නාම ධර්මයට අදාළව අපි මගේ හිතේ ස්වභාවයක් විස්තර කරන්න යනවා. එතකොට ඒ හිතේ ස්වභාවය විස්තර කරන්න අන්න එතෙන්දී එතකොට අපි මේ කරන්න යන්නේ පටික සම්පස්සයක් පටිසම්පස්සයන් නිරූපණය කරන්න බෑ අර රූප ධර්ම වල ලිංග නිමිති ආකාර උද්දේශ නැත්තම්. කොහොම කියලා ඉතින් අපිට ඒක උදාහරණයක් ගන්න පුළුවන්. ඊළඟට කවුට හරි කේන්ති ගිහිලා නම් එහෙම කියනවා යාට තද වෙලයි කියලා කියනවා. දැන් කාට හරි කේන්ති ගියාම තද වෙලයි කියලා කියනවනේ. දැන් තද වෙලා තද වෙන ස්වභාවය එතකොට ඒක අතකින් රූප ධර්ම වලටයි අයිති. තද ගතියක් කියලා කියනවා ආයෙත් පටවි ධාතුවට. පටවි ධාතුවේ තියෙන තද ගතිය මේ අපි පාවිච්චි කරනවා එකතකින් නාම ධර්ම වල හදාලව යම්කිසි ප්‍රකාශයක් කරනවා. නාම ධර්ම වල මේ පවතින වර්තමානයේ තියෙන தত্ত্বය මොන වගේද? එයාගේ හිතේ දැන් තියෙන தত্ত্বය මොන වගේද? කියලා පැහැදිලි කරන්න නම් අන්න අපි කියනවා එයාට දැන් තද වෙලා. කියලා ඉතින් අපි කියනවා. එතකොට ඒ තද වෙලා කියන මේ ප්‍රකාශය ඇත්තටම රූප ධර්ම වලටයි අයිති. රූප රූප ධර්ම වල තියෙන ඒ දැන් ඇත්තටම රූප ධර්ම පටවියාපෝ තේජෝ වායෝ කියන මෙන්න මේවැයි තියෙන මේ තියෙන ලිංග උද්දේශ නිමිති ආකාර තමයි අපි ඔය සාමාන්‍යයෙන් මේ රූප ධර්ම වල ලක්ෂණ කියලා කතා කරන්නේ. පඨවි ධාතුවේ නම් ඔය ලක්ෂණ හයක් තියෙනවා කියනවා. තේජෝ ධාතුවේ නම් උණුසුම සිසිල කියලා ලක්ෂණ දෙකක් තියෙනවා කියනවා. ඊළඟට වායෝ ධාතුවේ නම් ඔන්න චලනය වෙන ස්වභාවය ඊළඟට පිම්බෙන ස්වභාවය කියලා ඔන්න ලක්ෂණ කතා කරනවා. ඊළඟට ආපෝ ධාතුවේ නම් ඔන්න වැగిරෙන ස්වභාවය, එකට පිඬු කරන ස්වභාවය කියලා අන්න ඒවා ඔක්කොම කතා කරන මේ ඇවිල්ලා ඔක්කොම ලක්ෂණ. පටවිත් මේ මොකද්ද රූප ධර්ම වලට අදාළ ලිංග නිමිති ආකාර උද්දේශ කියන්නේ ඉතින් ඕවා කියලා අපිට සාමාන්‍යයෙන් තේරුම් ගන්න පුළුවන්. දැන් ඕවා පාවිච්චි කරන කරනවා අපි ඇතම් වෙලාවට මේ නාම ධර්මයන්ගේ ස්වභාවයක් පැහැදිලි කරන්න. මිනිස්සෙගේ හිතේ ස්වභාවය විස්තර කරන්න අර රූප ධර්ම වල ස්වභාවයන් ලිංග නිමිති ආකාර උද්දේශයන් කතා මේ පාවිච්චි කරනවා. එයාට දැන් කේන්ති ගිහිලා නම් අපි කියනවා එයාට තද වෙලා කියලා. අනේ තද ගතිය කියන එක එක අතකින් අපිට තේරෙනවා අනිවාර්යව මේක මේ අයිති පටවි ධාතුවට. නමුත් ඒක අපි පාවිච්චි කළා දැන් මේ ආරෝපණයක් කරලා තියෙනවා නාම ධර්මයන්ට. ඒතකොට නාම ධර්මයන්ගේ ඒ වගේ තවත් නිකන් උදාහරණයක් කියනවා එයා හරි රළුයි කියලා කියනවා. ඉතින් එයාගේ රළු ගතිය හිතේ තියෙන හිතේ හිතේ රළු ගතියක් තමයි දැන් අපි අර පට මේ රූප ධර්මයන්ගේ ලක්ෂණ නිමිති වලින් නිරූපණය කරන්නේ. එතකොට ඒ ලක්ෂණ නිමිති ආකාර ලිංග උද්දේශ ඒව නැත්තම් එතකොට මේ වගේ ප්‍රකාශයක් කරන්න බෑ. ඒතර මේ වගේ නාමකයට අදාළව මේ වගේ ප්‍රකාශයක් කරන්න නම් අන්න අපිට රූප ධර්මයන්ගේ ලිංග නිමිති ආකාර උද්දේශ ප්‍රයෝජනවත් වෙනවා. ඒකේ අනිත් පැත්ත තමයි දැන් අපි හිතමු රූප ධර්මයන් වලට දැන් අපි උදාහරණ දෙනවා. දැන් මේ කටුකුරුණ සානාසය මෙතන අරගත්තේ රූප ධර්මයන්. උදාහරණ වශයෙන් රූප ධර්මයන් වලට අන්න දැන් මේ දොරට ගායක් තියනවා කියලා දැන් උණු උපමාවක් අරන් තියනවා. නමුත් මේ ගාය කියන එක නිකන් කතකින් මිනිස්යන්ට තියෙන නිකන් මාක්කාරී මනසේ තියෙන විසිරිච්ච ස්වභාවයක්. ඒ වගේ මනසට අදාළ දෙයක්. මනසේ තියෙන ස්වභාවයක් තමයි නිරූපණය වෙන්නේ ගාය කියන වචනයෙන්. නමුත් දොරට ඒක ආරෝපණය කරාම අන්න මේ අපි එතන ඒ ඒ ගාය කියන එක ඇත්තටම අයිති වෙන්නේ නාම ධර්ම වලට. ඒ නාම ධර්ම වල එකක් පාවිච්චි කරලා තමයි දැන් මේ දොරේ ස්වභාවය නිරූපණය කරලා තියෙන්නේ. තව එහෙම නැත්නම් අපි කියනවා පිළිමේ ලස්සනයි කියලා. දැන් මොකක් හරි පිළිමයක් ලස්සනයි කියන එක ඇත්තටම අපි මේ ලස්සනයි කියලා කියනවා මිසක් ඇත්ත වශයෙන්ම ගත්තහම මේ කිසිම රූප ධර්මවල ලස්සනක්වත් කැතක්වත් කියලා දෙයක් නැහැ. කොහොම හරි මේ සතර මහා ධාතුවේ ඒකරාශී වීමක් පමණයි තියෙන්නේ. නමුත් අපි යම් ආකාරයකට ඒක ඒකරාශී වුණාම ලස්සනයි කියනවා. තවත් ආකාරයකට ඒකරාශී වුණාම අපි මේක කැතයි කියනවා. ඒතකොට සමානලාවට අපි ලස්සනයි කියන එක තවත් කෙනෙකුට ලස්සන නැහැ. අපි කැතයි කියන එක තවත් එක්කෙනෙකුට ලස්සනයි. ඒතකොට මේක තමයි තනිකරම එතකොට මේ අපේ නාම ධර්ම වලට අදාළ සාපේක්ෂව කතා කරන වචනයක් තමයි ලස්සන කැත කියන වගේ දේවල්. නමුත් අපි පිළිමේ ලස්සනයි කියලා කියනවා. නමුත් පිළිමේට නෙමෙයි ඒක අයිති. පිළිමය පිළිමේ ස්වභාවයක් අපි නිරූපණය කරනවා අපේ තියෙන නාම ධර්ම ආශ්‍රයෙන්. ආරූඪ කරනවා. පිළිමේට ලස්සන බවක් ආරූඪ කළා. අලංකාරත්වයක් ආරූඪ කළා. අන්නේ ආරූඪ කරන්න යෑමේදී එක අතකින් අපි එතකොට අර නාම ධර්ම වලට අදාළ ලිංග නිමිති ආකාර උද්දේශ පාවිච්චි කරලා තියෙනවා. ඒ එහෙම ලිංග නිමිති ආකාර උද්දේශ නැත්තම් අර විදිහට අපිට ආරූඪ කර ආරූඪ කරන්න හැකියාවක් නැහැ. ඉතින් අන්න ඔය වගේ ඉතින් අපිට තේරෙනවා අපි දෝ දැන් ඕනනම් සිවුරට කැමතියි කියලා කියනවා. දැන් කැමැත්ත කියන එක අපේ හිතේ ඇති වෙන දෙයක්. නැත්තම් මම මේ සිවුරට කැමති නැහැ කියලා කියනවා. සිවුරට අදාළ එකක් නෙමෙයි ඒක. ඒක මට අදාළ දෙයක්. නමුත් ඒ නාම ධර්ම වලට අදාළ මේ ස්වභාවයක් අපි රූප ධර්ම වලට ආරෝපණය කරනකොට ඒ නිසා නාම ධර්ම වලින් ණයටගත් ස්වභාවයන් නැත්තම් ලිංග නිමිති ආකාර ಉದ್ದೇಶයන් අපි ඒතකොට පාවිච්චි කරලා තියෙනවා. ඒ වගේ මේ දෙක අතර තියෙන මේ ව්‍යවහාරයේදී කතා කරනකොට මේ එකිනෙකින් ණයට ගත්ත ස්වභාවයක් එකිනෙක මත අනිත් එක්කෙනා රඳාපවතින ගතියක් යැපෙන ගතියක් ඒතර තියෙනවා. ඒතර මේ වගේ අපිට නිකන් අර භාෂා ව්‍යවහාරයේදී අපි කතා කරන භාෂාවේදී මේ දෙක එක අතින් සංකලනයක් තියෙනවා. අපි නොදැනුවත්ව මෙතන කතා කරනවා. නමුත් මෙතන මේ පොඩි ගැඹුරු සත්‍යතාවයක් තියෙනවා. හොඳයි. මෙතන එහෙම් පිටින්ම තියෙන්නේ අර නාම ධර්මයන් පිළිබඳව ඒ කියන්නේ හිත පිළිබඳ කාරණයක්. යම් තැනකට අවධානය යොමු වෙනවා නම් මෙතනදී අපිට ආයෙත් මතක් කරගන්න පුළුවන් කිං මූලක සූත්‍රය. සමිද්ධි සූත්‍රය ආදීදී අපි ප්‍රකාශ කළා යමක් දෙයක් වෙන්නේ කොහොමද කියන ඒ කාරණේ. බුදු පියාණන් වහන්සේගේ මනෝපුබ්බංගමා ධම්මා කියන ධර්මතාව අනුව ධර්ම නියාමතාව අනුව ඡන්ද මූලකාවසෝ සබ්බේ ධම්මා මනසිකාර සම්භව පස්ස සමුදය ආදී වශයෙන් එක්තරා සූත්‍රයක සඳහන් වන බව ප්‍රකාශ කළා. ඒ වඩුවගේ ඡන්දය යම්කිසි තැනකට ගියාද, මානසිකාරයේ යම්කිසි තැනකට ගියාද, අන්න ඒ මානසිකාරයට තමයි හම්බ වුනේ. අර දොරයි උළුවස්සයි වෙන් කරගත්තා. එහෙම නැත්නම් දොරේම ලෑලි දෙක වෙන් කරගෙන එකකට තව එකක් හේතු වෙනවා කියලා විවහාරයක් පාවිච්චි කරනවා. දොරට ගායක් ගැන කතා කරනවා. මේ ඔක්කොම අන්න අර ඡන්ද මනසිකාර පස්ස ආදී නාම පැත්තර ගැනන ඒ ධර්මයන් මුල් කරගෙන මෙතන පටිච්ච සමුප්පාදයේ පිළිබඳව එක්තරා ගැඹුරු ධර්මතාවක් පෙනෙන්නේ. බාහිර හිත්පිට නැති දේවල් පිළිබඳව පමණක් නෙවෙයි. මේ ජීව ශක්තිය ඇති අපේ ශරීරය ගැන කල්පනා කරලා බැලුවොත් දැන් මා ස්පර්ශ කරන්නේ මොකද්ද කියලා අහුවාම සාමාන්‍යයෙන් අපි ස්පර්ශය ගැන කල්පනා කරනකොට පළමුවෙන්ම අතගෑම ගැනයි හිතන්නේ. ඒ කියන්නේ අතයි. ඉතින් මම ස්පර්ශ කරන්නේ අල්ලාගෙන ඉන්නේ වටාපතේ කියලා අල්ලාගෙන ඉන්න අල්ලාගෙන ඉන්න වටාපතේ කියලා කියන්න පුළුවන්. ස්පර්ශ වීමේ වඩා ඕලාරික අවස්ථාව තමයි අල්ලා ගැනීම. අල්ලා ගැනීමට පාවිච්චි කරන්නේ අත්ල. අත්ල ගන්න. අත්ත තමයි ප්‍රධාන වශයෙන්ම අපි යමක් අල්ලා ගන්න පාවිච්චි කරන්නේ. ඒක නිසා මොකද්ද අල්ලගෙන ඉන්නේ? මොකද්ද ස්පර්ශ කරන්නේ කියලා අහුවාම එකපාරටම මේ වටාත්ත අල්ලාගෙන ඉන්නවා කියන්න පුළුවන්. නමුත් මේවා අතහැරියාම කෙනෙකුට සැක හිතෙන්න පුළුවන්. ආයෙත් ඇහුවොත් මම මොකද්ද ස්පර්ශ කරන්නේ කියලා ඒක සමහර විට බාහිර කෙනෙකුට හිතා ගන්නවත් බැහැ. මොකද්ද ස්පර්ශ කරන්නේ කියලා. ඒක Tamanගේ මානසිකාරයේ යම් තැනකට යොමු වෙනවා නම් ඒ අනුවයි. මේ සිවුර ශරීරය ස්පර්ශ කරනවා කියන හැඟීම එන්න පුළුවන්. අන්න එතකොට කලින් මේ සිවුරයි මායි එකක් කියලා හිතාගත්තු එක ඊළඟට සිවුර වෙනමයි මා වෙනමයි ශරීරය වෙනමයි. අන්න එතනදී වෙන්නේ අර විඤ්ඤාණ අන්න එතනදී වෙන්නේ අර විඤ්ඤාණයයි. විඥානය කියලා කියන්නේ මෙතන මේ ඉන්ද්‍රිය ඥානය පිළිබඳ එක්තරා අවස්ථාවක්. දැන් ඉදිරියට තිබෙන මේ දේවල් වලට මගේ ඇස් යොමු වෙලා තිබුණත් අවධානය යොමු වන තාක් චක්කු විඥානය හටගන්නේ නැහැ මේ ඇසේ. චක්කු විඥානය හටගන්නේ නැහැ. මේ ඇසයි මේ රූපයයි කියලා වෙන් කරලා දැක්වීම තමයි මේ විඥාණයෙන් කරන්නේ. වෙන් කර දැක්වීම. මේ වෙන් කර දැක්වීමෙන් පස්සේ තමයි අනිත් ඔක්කොම පටන් ගන්නෙ. ඊළඟට අර දෙකක් හැටියට වෙන් කරගත්තු දෙකක් දෙකක් ඒ වෙන්කර දැක්වීමත් කියන කාරණා තුන එකතු වුණාම තමයි චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥාන තින්නම් සංගති පස්සෝ ආදී වශයෙන් අන්න ස්පර්ශයක් ඇති වුණා. අර දොර ආදී දේවල් පිළිබඳවත් ඒ වගේ. එතකොට මෙතන අර නාම ධර්මයන්ගේ සිත පිළිබඳ මානසිකාර ඡන්ද පස්ස ආදී ඒ සංකල්ප මුල් කරගෙනයි ඒ ද්‍රව්‍ය ධර්ම සිත් පිට නැති දේවල් පිළිබඳව හෝ අපි රූఢි වශයෙන් ආරූඪ කරගන්න ආරූඪ වශයෙන් හැපීමක් ගැන, ඝට්ටනයක් ගැන කතා කරන්නේ. සම්පස්සේ කියලා කියන්නේ. ඒකට හැපීම. සම්පස්සේ කියලා කියන්නේ එකට හැපීම. මේ එකට හැපීමක් ගැන කතා කරන්න පුළුවන් වෙන්නේ අන්න අර නාම ධර්මයනොත් උපකාර කරගෙන. ඊළඟට දැන් අපි බලමු පටික සම්පස්සයක් වෙන්නේ කොහොමද? දැන් මේ එකට හැපීමක් ගැන කතා කරන්න පුළුවන් වෙන්නේ අන්න අර නාම ධර්මයනොත් උපකාර කරගෙන. ඒකට එකට හැපීම කියන එක මේ පටිඝය කියන එක ගැටීම කියන එකද රූප ධර්ම වලට අයිති. නමුත් ඒක ගැන කතා කරන්න නම් ඒතකොට නාම ධර්ම ප්‍රයෝජනවත් වෙනවා. ඒ කාරණා තමයි ඉතින් මෙතන සාරයක් වශයෙන් තේරුම් ගන්න තියෙන්නේ. මේ රූප ධර්ම තේරුම් ගන්න නම් ඒකට එකතකින් නාම ධර්ම අවශ්‍ය වෙනවා. නාම ධර්ම වලින් තමයි වෙන් කළ හඳුනගන්නේ. නාම ධර්මයේ තියෙන විඥාණයෙන් තමයි වෙන් කර හඳුනගන්නේ. ඒකට ඒක ප්‍රයෝජනවත් වෙනවා රූප ධර්ම හඳුනගන්න. ඊළඟට දැන් අපි බලමු පටික සම්පස්සයක් වෙන්නේ කොහොමද? දැන් මෙතන කියන විදිහට අර රූප ධර්මයන්ගේ පිහිටෙන් නාම ධර්මයන් පිළිබඳ පටික සම්පස්සයක් ඇති වෙන්නේ කොහොමද? දැන් නාම ධර්මයන් පිළිබඳව අපි සමහර විට හිතට අදහසක් ගැටුණා කියලා විවාහ කියලා කියනවා. ව්‍යවහාර කරනවා. ස්පර්ශයේ ඊටාත්ම ප්‍රකට අවස්ථාව තමයි ද්‍රව්‍ය පිළිබඳව අපිට දකින්න ලැබෙන දේ. ඒ කියන්නේ අංශ දෙයක් තවත් දෙයක ගැටීම කියන අදහසයි. ස්පර්ශයේ පටිඝාංශයෙන් හැඟෙන්නේ. අන්න ඒ නිසාම තමයි ඊ타මත්ම සැකවින් මේ කාරණේ පෙන්눔 කරතොත් ධාතු විභංග සූත්‍රයේ සංයුත්ත නිකායේ පස්ස මූලික සූත්‍රයේ බුදු පියාණන් වහන්සේ උපමාවක් යොදනවා දින්නම් කට්ඨානම් සංගට්ඨන සමෝධාන කියන ඒ විදිහට කෝටු කැලි දෙකක් එකට ගැටීම ස්පර්ශයට නිදුසුණක් හැටියට දක්වනවා. අන්න එතකොට ස්පර්ශය කියන එකේ මූලික අර්ථය අර විදිහට කෝටු කැලි දෙකක් එකට ගැටීම වගේ එක්තරා ඕලාරිකෝ පේන අවස්ථාවක්. නමුත් මේ ස්පර්ශය අර නාම පැත්තට සම්බන්ධයකුත් තියෙන බවයි අප අර අපි අර වඩුවා පිළිබඳ උපමාවෙන් දැක්වුවේ. මේ දෙකම එකතු වෙන්න ඕනි. මේ පටික සම්පස්සයත් අධිවචන සම්පස්සයත් එකතු වුණාට පස්සේ තමයි අර නාම රූප පත්‍ය පස්සෝ. නාම රූපේ නිසා ස්පර්ශයක් ඇති වෙන්නේ. ඔන්න ඔය විදිහට එතකොට මෙතන මේ නාමයත් රූපයත් අතර ස්පර්ශය කියන සංකල්පය එහෙම් පිටින්ම නාමය ඇසුරු කරගත්තු අධිවචන පක්ෂය රූපය ඇසුරු කරගත්තු ඒ ගැටීම පිළිබඳ සංකල්පයත් ඒ දෙකම එකතු වෙලා තමයි මේ ස්පර්ශය ඇති වෙන්නේ. මේක ඕන්ට වඩා කියන්න ගියාමත් මේ <clears throat> පැටලෙනවා. ඉතින් මම හිතන්නේ කටුකුරුන් සාන්නාසේගේ එකම අරගෙන යන එක ලේසි. මම මොකක්වත් වැඩි කියන්නේ නැතුව. මේ දැන් අර සූත්‍ර වල ධාතු විභංග සූත්‍රයේ තව හුඟක් සූත්‍රවලදී ඔය මේ ගැටීම සම්බන්ධයෙන් කියනට වඩා දැන් පස්සපච්චා වේදනා හැම කියන තැන්වලදී ඒක විස්තර කරන කාරණාවලදී එහෙම බුදුරජාණන් වහන්සේ ගන්න උපමාවක් තමයි ඔය දරකොටු දෙකක් එකට ස්පර්ශ වෙන අවස්ථාව. දැන් මේ කාලේ අර මේ ගිනි දැල්වා ගැනීම සඳහා යම්කිසි වියලි දරකොටු දෙකක් එකට පිරිමදින ස්වභාවයක් තියෙනවා. ඒ වියලි දරකොටු දෙක එකට පිරිමදිනකොට එකට අතුල්නකොට එතන එතන යම්කිසි උණුසුමක් හට ගන්නවා. ඒක ඊළඟට පාවිච්චි කරලා අය මොකක් හරි පුළුන් කෑලක් හරි ලං කරගෙන ඒකෙන් ගින්න දැල්ව ගන්නවා. ඉතින් නමුත් අර මේ ස්පර්ශ වෙන එක නැවැත්තුවොත් අතුලන එක නවත්තලා දෙක පැත්තට කරලා තිබුණොත් ඒ හටගත්ත උණුසුම නැති වෙලා යනවා. එතකොට මෙන්න මේ ගත් මේ ස්පර්ශය නිරූපණය කරන්න බුදුරජාන් වහන්සේ ওই උපමාව පාවිච්චි කරලා තිනවා. ස්පර්ශය නිසා අන්න හටගත්තේ උණුසුමක්. අන්න ඒ වගේ තමයි ස්පර්ශය නිසා වේදනාවක් හටගන්නවා කියන එක පෙන්눔 කරන්න සූත්‍ර දේශනාවලදී ඔය උපමාව පාවිච්චි කරලා තිනවා. දැන් මෙතෙන්දී මේ මේ අවස්ථාවේදී කටුරුන් සානසය මතක් කරන්නේ මේ දැන් අන්තිමට එන ප්‍රධාන නිගමනය තමයි නාම රූප පත්‍යා පස්සෝ කියන කාරණාව. ඒතර මේ නාම රූපෙන් නිසා තමයි ස්පර්ශය හටගන්නේ කියන කාරණාව. ඒතර මේ ස්පර්ශයක් හටගන්නේ ඒතර නාමයක් අවශ්‍යයි, රූපයක් අවශ්‍යයි කියන එකට තමයි අන්තිමට යන්නේ. හරි. මේකෙදීම අපිට තවත් මතක් කරන්න පුළුවන්, මතක් කරගන්න පුළුවන් කාරණයක් තියෙනවා. මේ රූපේ කියන එක. මේ රූප කියන වචනේ බෞද්ධ නිකායවල නොයෙකුත් ආකාරයට විග්‍රහ කරන්න යෙදিলা තියෙනවා. බුදු පියාණන් වහන්සේ රූපය හැඳින්නුවේ කොහොමද? දැන් රූප කියලා කියනකොට නොයෙකුත් අර්ථ එන්න පුළුවන්. ඇසට පෙනෙන රූපය වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ද්‍රව්‍ය හැටියට අපි සලකන ද්‍රව්‍ය ලෝකයේ භෞතික වශයෙන් සලකන රූපය වෙන්න පුළුවන්. මේක මහා ගැටලුවක් බවට පත් වෙලා තියෙනවා. මේ මේ රූප කියන එකෙන් අපි මොකද්ද අදහස් කරන්නේ? බුදු පියාණන් වහන්සේ මේ රූපය කියන එකට එක්තරා නිරුක්තියක් දෙනවා. කන්ද සංයුත්තේ කජනීය සූත්‍රය. රූපය හඳුන්වන්නේ මේ විදිහටයි. එතන මේ උපාදාන ස්කන්ධ අතරින් රූප උපාදාන රූප ස්කන්ධය තෝරන්නේ කිංච භික්කවේ රූපං වදේත. රුප්පතිතිකෝ භික්කවේ තස්මා රූපන්ති උච්චති. කේන රුප්පති සීතේනපි රුප්පති. උන්හේනපි රුප්පති. jigacchāyapi ruppati. පිපාසායපි රුප්පති. දංසමකස වාතාතප සිරින්සප සම්පස්සේනපි රුප්පති රුප්පති ඉති කෝ භික්කවේ තස්මා රූපන්ති උච්චති කිංච භික්ඛව කිංච භික්ඛවේ රූපං වදෙහිත කුමක්ද මහණෙනි රූපය කියන්නේ රූපදීතිකෝ භික්ඛවේ තස්මා රූපන්ති උච්චති රුප්පණය වේ යන අදහසින් එයට රූපයයි කියනු ලැබේ කේන රුප්පති කුමකින්ද රුප්පණය වෙන්නේ සීතලෙන් උෂ්ණයෙන් කුසගින්නෙන් පිපාසයෙන් මැසිමදුරු සර්ප ආදීන්ගෙන් ස්පර්ශයෙන් අවවැසුරන් ආදී ස්පර්ශ වලින් ඔය කියන දේවල් වලින් රුප්පණය වෙනවා මේ රුප්පණේ වන අර්ථයෙන් රුප්පණේ වන නිසා ඒකට රූපය කියලා කියනවා. මේ මෙතන යන්නේ අර කජ්ජනී සූත්‍රයේන මේ අර්ථ දැක්වීම කජ්ජ කන්ද සංයුත්තේ කජ්ජනී සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ ස්කන්ධ එක එකක් ගානේ අර්ථ දක්වනවා. ඒකේ රූපස්කන්ධය අර්ථ දක්වලා තියෙන්නේ එතකොට මේ විදිහට. රුප්පතිතිකෝ භික්කවේ තස්මා රූපන්ති උච්චති. රුප්පණේ වෙන ස්වභාවය, රුප්පණේ වෙන රුප්පණේ කියන වචනේ එකතකින් ඉතින් පීඩා විඳිනවා. පෙළෙනවා කියන අදහස, ඒකෙන් පැලෙනවා කියන අදහස මේ තමයි එතන හුඟක් වෙලාවට තියෙන්නේ. ඉතින් මේ ඔන්න ඔය අදහසින් තමයි ඇත්තටම රූප කියලා කියලා බුදුරජාණන් වහන්සේ හඳුන්වන්නේ. දැන් අපි සාමාන්‍ය රූප කියලා හිතුවාම දැන් භෞතික ලෝකෙදී එහෙමනම් රූප බෙදාගෙන බෙදාගෙන යනවා ඊළඟට පරමාණු අංශු දක්වා යනවා. නමුත් එහෙම අර්ථයකින් නෙමෙයි ඒකතකින් බුදුරජාණන් වහන්සේ රූප කියලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ ඒකට දීලා තියෙන අර්ථකථනය ඒකතකින් මේ ටිකක් අර නිබ්බිදාවට බර අර්ථකථනයක් දීලා තියෙන්නේ. ඒ කියන්නේ අපේ හිතේ රූප සම්බන්ධයෙන් ලොකු ඇල්මක් තියෙනවා නම් ඒක කඩලා යන ආකාරයෙන්, ඒ සම්බන්ධයෙන් කලකිරීමක් ඇති වෙන ආකාරයෙන්, මේ රූපයට අපේ තියෙන බැඳීම අඩු වෙන ආකාරයෙන් තමයි බුදුරජාණන් වහන්සේ අර්ථකථනය දීලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් අපි හිතන් ඉන්නවා මේ රූපය හරිම ලස්සනයි, මේක හොඳයි, මේක උසයි, මේක මිටි, අර මේ කියලා මේ අපේ මේ අපි අයත් කරගෙන ඉන්න, අයිති කරගෙන ඉන්න රූපය සම්බන්ධයෙන් කියනවා. නමුත් මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා මේක මේ සීතේන පිරුප්පති. දැන් මේකට හීතල දැනුණත් මේක පීඩාව වෙනවා. ඊළඟට උන්හේනපි රුප්පති. මේකට උණුසුමක් ආවත් ඒකුණු පීඩාව වෙනවා. jigacchāyapi ruppati. මේකට බඩගින්නක් ආවත් ඒකුණු පීඩාව වෙනවා. පිපාසායපි ruppati. මේකේ පිපාසාවක් දනුනම තිබහක් ආවත් ඒත් මේ ඒකෙන් පීඩාව වෙනවා. දංශ මකස වාතාතප සිරින්සප සම්පස්සේනපි රුප්පති. ඊළඟට අර මැස්සන්ගෙන් මදුරුවන්ගෙන් වාතයෙන් නැත්නම් මේ ඡණ්ඩ ඡණ්ඩ සුළඟකින් ඊළඟට උණුසුමෙන් ඊළඟට මේ සර්පයෙන් ආදීන්ගෙන් මේ හැම හැමෝගෙන්මත් මේක පීඩා විඳිනවා. එන්න මේ මෙන්න මේ කාරණේ නිසා ඔන්න මේ රූපපතිති කෝබික වේ තස්මා රූපන්ති උච්චති කියලා බුදුරජාණන් වහන්සේ අර්ථකථනයක් දෙනවා මෙන්න මේ ආකාරයෙන් විවිධාකාර ක්‍රම හරහා මේ රූපය පීඩා විඳින අර්ථයෙන්, පෙළෙන අර්ථයෙන් මේ රූපති කියලා මේ මේ රූපයට අර්ථකථනයක් දෙනවා. හොඳයි. මෙතන ඊටාත්ම ගැඹුරු ධර්මයක් අඩංගු වෙලා තියෙනවා. ඒ නිසාම නොයෙකුත් බෞද්ධ නිකායවල මේ සූත්‍ර පාඨයම නොයෙකුත් ආකාරයට විග්‍රහ කරනවා. අර ලෝකයේ තිබෙන භෞතිකවාදී දර්ශන වලට වඩා වෙනස්කම වෙනස් මගක ගමන් කළයි බුදු පියාණන් වහන්සේ මෙතන මේ රුප්පති කියන වචනයක් යොදලා තියෙනවා. අපි පොඩ්ඩක් එක්ක මේ දැන් වෙනත් මාතෘකාවකට යන්නේ. අපි ඉස්සලා කතා කරපේකින් සම්පූර්ණ වෙනත් පැත්තකට යන්නේ කාට හරි මේ මේකට එකතු කරන්න යමක් තියෙනවා නම් හරි නැත්නම් අපි මේ මේ ස්වාමින්වහන්සේ කියන දේවල් වලට තව මේ අර්ථකථනයක් දෙන්න පුළුවන් නම් හරි මොන හරි අදහසක් එහෙම තියනවාද? පොඩ්ඩක් අපි අහලා බලමු. සුනන්දනන්දාය සමනාද හිතන්නේ. පටික සම්පස්සේ අධිවචන සම්පස්සේ විග්‍රහ කරන්න තියනවාද? මම හදාගෙන තියනවාද? සියුම් කාරණාවක් කියලා තමයි මට නම් තේරෙන්නේ. හරීම ඒ කියන්නේ අර නාමයේ තියෙන දේවල් පාවිච්චි කරලා රූපය විග්‍රහ කරනවා, රූපයේ තියෙන දේවල් පාවිච්චි කරලා නාමය විග්‍රහ කරනවා. ඒතර ඒ විග්‍රහ කිරීමට ඒතකොට දෙන්න දෙන්නම අවශ්‍ය වෙනවා. ඉතින් මේකෙන් මේ දෙකම උමනයි නාම රූපයක් නිරූපණය කරන්න. ඒතර මේ දෙකම නැත්තම් ස්පර්ශයක් ඇත්තෙත් නැහැ කියන කාරණාව එතකොට මේ නිගමන හතරෙන් දීලා තියෙනවා. ඉතින් අර සාමාන්‍යයෙන් අපි පටිච්චසමුපාදය එහෙම යන්නේ අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූපං නාම රූප පත්‍ය සලආයතනං සලආයතන පත්‍ය පස්සෝ කියලා තමයි අපි සාමාන්‍යයෙන් යන්නේ. දැන් මෙතන කෙලින්ම කතා කරන්නේ නාම රූප පත්‍ය පස්සෝ කියලා. සලආයතනේ අදාළ නැතුව කෙලින්ම නාම රූපය හේතු වෙනවා ස්පර්ශයට කියන කාරණාව. ඉතින් මේක ටිකක් සියුම් කාරණාවක්. මේ ඒකටගෙන අපිට හිතන්න පුළුවන් ඒකක් ඇත්තද ස්පර්ශය මොකද්ද සලආයතන නැති වුණත් දැන් ඊට එහා තියෙන කොටස් ඊට කලින් තියෙන කොටස් කියන්නේ මේ දැන් කතා කරන එකට උපයෝගී වෙනවනේ නේද? දැන් අපි හිතමු තණ්හාව ගැන කතා කරනවා නම් තණ්හාවක් ඇති වෙන්න අපි සාමාන්‍යයෙන් කියන්නේ වේදනාපච්චය තණ්හා කියලා. හැබැයි වේදනාවක් ඇති වෙන්න මොකක්ද හේතුනේ? අපි දුන්න මේ පස්සපච්චය වේදනා. ඒතර ස්පර්ශයත් එහෙම මුල් වෙලා තියෙනවා තණ්හාව ඇති වෙන්නේ. එහෙම ඉතින් කියන්න පුළුවන්. මොකද මෙතන මම දන්නේ ඊටත් වඩා සියුම් කාරණාවක් මෙතන පෙන්වන්නේ. අර වගේ නාම ධර්මයන් නිරූපණය කරන්න තියෙන එයාගොල්ලන්ගේ ස්වභාවය. අපි තු නාම ධර්මයක් කතා කරද්දී ඔන්න ඒක සැප වේදනාවක්, දුක් වේදනාවක්, අහර්මය කියලා අපි ඒගොල්ලන්ට කතා කරනවන්නේ ඒක ලක්ෂණ. නැත්තම් අපි සංඥා ගැන කතා කරනවා. මේක නම් ලස්සනයි, මේක නම් කැතයි, මේක නම් මේ මේක නම් සුදු පාටයි, මේක නම් රතු පාටයි. ඔහොම ඉතින් මේ නාම දැන් ඔවා ඔක්කොම ඇවිල්ලා අපේ මේ නාම ධර්ම හඳුන්වන්න දාගත්ත දේවල්නේ. ඉතින් ඒව පාවිච්චි කරලා අපි ඊළඟ රූප ධර්ම ගැන කතා කරන්න යනවා. එතකොට ඉතින් මේ දෙන්නයි සංකලනයක් තමයි එන්නේ. එහෙම නැත්නම් රූප ධර්ම වල තියෙන දේවල් පාවිච්චි කරලා අපි අපේ අපේ මිනිස්සුන්ගේ හිත සතන් වල සිත් සතන් තුල තියෙන දේවල් ගැන කතා කරනවා. අද දැන් මම ගත්ත උදාහරණ වල තිබුණේ අපි කාට හරි ගේන්ති ගිහිල්ලා නම් ඔන්න අපි කියනවා අන්න යා තද වෙලයි කියලා. තද වෙලා කියන වචනේ තුල ඇත්තම තද ගතියක් කියන්නේ ඇත්තම රූප ධර්ම වලට අදාළ දේවල්. නැත්නම් එයාගේ හිත හරි රළුයි කියලා කියනවා. නමුත් ඒවා ඔක්කොම වචන වශයෙන් ගත්තාම ඒ රළු භාවය කියන එක සම්පූර්ණයෙන්ම මේ රූප ධර්ම වලට අදාළ දේවල්. නමුත් අපි මේ රූප ධර්ම වල තියෙන ගතිය, මේ ලක්ෂණය පාවිච්චි කරනවා කෙනෙක්ගේ මනස නිරූපණය කරන්න, මනස විස්තර කරන්න. නේද? ඒ වගේ දෙයක් තමයි මට නම් මෙතන තේරෙන්නේ. ඔව්. මම හිතන අනාරය සාමනස වෙන්නේ මහා නිදාන සූත්‍රයේ කියන සාකච්ඡාවෙන්. ඔව්. ඒක තමයි මේ ආරම්භ තියෙන්නේ. ඔව්. එතන මේ විස්තර නැත්නම් ඒ සානක දින තිබුණු විස්තරේ මට මතකයි. ඔව්. ඔව්. ඒක කියනකොට එන විදිහටයි. ඔව්. සානක කියන්නේ අර රූපය විල නාමකායේ ඒ කියන්නේ නාමත් එක්ක රදිනකොට නාමකායේ නිපීක්ෂණයක් වෙනවා. හා රූපේ නිපීක්ෂණයක් කියන්නේ රූපය ඇතුළේ පීක්ෂණයක් ඇති කරන නාම. නාමකාය. හරි. එතකොට ඒක තමයි පටිඝ සංසප්තිය කියන්නේ. ඒ වගේම කියන්නේ බලන්නේ. අපි දැන් රූපේන කනවනවා ඊට පස්සේ. ඒක අදිවචන සංස්කාරය. ඒක තමයි. දැන් මෙතනදී ඇත්තටම ඇත්තටම මේ කියන්නේ අදිවචන සම්පස්සයක් පනවලා තියෙන රූපකාරයට. කියන්නේ අපි ආරූඪ කළා. ආ මෙයා මේ රූපය ලස්සනයි. දැන් ලස්සන කියන එක රූපෙට අයිති නැහැ. දැන් අපිට ලස්සන වුණාට ඒ රූපෙට අයිති දෙයක් නෙවෙයිනේ ලස්සන කියන එක. අපි එක්කෙනෙකුට ලස්සන දෙයක් තව එකෙකුට ලස්සනක් නැහැ. අර මොකද්ද මේ මෙස් ප්‍රනාන්දුගේ සින්දුවකුත් තියෙන්නේ. මට ලස්සන කිසිම දෙයක් මට ලස්සන නැහැ කියලා. <laughs> අන්න ඒ වගේ කියන්නේ අර එක්කෙනෙකුට ලස්සන දේවල් තව එක්කෙනෙකුට ලස්සන නැහැ. ඒ කියන්නේ තනිකර මේ මිනිස්යාගේ තියෙන දෙයක් මිසක් ලස්සන කියන එක මේ කිසිසේත්ම රූපෙටයි දේවල් නෙමෙයි. නමුත් අපි අර ඒවට ආරූඪ කරනවා. රූපවලටත් අපේ තියෙන දේවල් ආරූඪ කළා. මේ එහෙම දෙයක් එතන තියෙන්නේ නේද? දැන් ඒ දැන් ඊළඟට රූපෙන් ණයෙන් ගත් ණයට ගත්ත qualities ටිකක් ණයට ගත්ත ලක්ෂණ ටිකක් අපි අපේ හිතේ ස්වභාවයකුත් විස්තර කරන්නත් පාවිච්චි කරනවා. දැන් අපි ගත්ත උදාහරණ වලදී නේද? දැන් තද වෙලා ඔව් කියන්නේ. වේදන සංඥා චේතන මානසිකාර කියන සිද්ධියෙන් මෙතන සිද්ධ වෙන්නේ. ඔව් නෑ ඒක නාම ධර්ම වලට අදාළ කොටස් ටික තමයි ඔය. මාත්‍ය කියන්නේ වේදනා සංඥා චේතනා පස්ස මානසිකාර කියලා කියලා කොටස් පහක් නාම ධර්ම වලට අයිති කියලා කතා කරනවා. ඉතින් ඇත්තටම ඒගොල්ලන්ගේ ලක්ෂණ තියෙනවා. අන්න අපි තුමු වේදනාවට අදාළ වුණ අපි සැප වේදනාවක්, දුක් වේදනාවක් කියන ලක්ෂණ ටිකක් තියෙනවා. නැත්තම් අපි තුමු සංඥාවලට අදාළව අපි දිගයි කියනවා, කොටයි කියනවා, එහෙම නැත්තම් ඒක හතරස් කියනවා, රවුම් කියන මේ ඔක්කොම ඒලා සංඥා නිරූපණය වීමක් එතන වෙන්නේ. ඊළඟට දැන් අපි ඕවම පාවිච්චි කරනවා රූපය රූපයක් විග්‍රහ කරන්න. දැන් අපි මොකක් හරි කළු ගල් කෑල්ලක් තියෙනවා. මේ කළු ගල් කෑල්ල අපි අපි කියනවා මේක හතරස් කියලා. මේ හතරස් ආකාරය අපි මේ එකතකින් නාම ධර්ම වලින් සංඥා වලින් ගත්ත තොරතුරක් තමයි එතන තියෙන්නේ. සංඥා වලට අපි අපි අපිනේ ඔක කියන්නේ හතරස් කියන එක. මේ අපි හදාගත්ත වචනයක්. අපි හදාගත්ත ස්වභාවයක්. ඒක සංඥා ස්කන්ධයේ තියෙන්නේ. ඒක පාවිච්චි කළා අපි යන්න මේ රූපය විස්තර කරනවා. රූපය විස්තර කරනකොට එතකොට අනිවාර්යෙන් එතකොට මේ දෙන්න අතර සංකලනයක් වෙනවා. සම්බන්ධයක් වෙනවා. අපරිලක්ෂණ එකක් තිබුණේ කියලා සිද්ධ වෙනා නේද? හිතන එකයි ප්‍රකාශ කරන එකයි යමක් හිතල ප්‍රකාශ කරනකොට ඒ කප්පේ නැකේ එකක් කියලා මේ කියන්නේ සිද්ධ වෙනවා නේද? ඔව් ඉතින් බොහොම ශනිකව සිද්ධ වෙනවා. ඔව්. ඒ කියන්නේ අපි ටක් ගාලා ඒ රූපය හඳුනා ගන්නවා. හඳුනා ගන්නවත් එක්කම අපි ඒක දෙක බෙදා ගන්නවා. චක්කු විඤ්ඤාණ පහළ වෙනවා. ඒක ඔක්කොම ටික ඉතින් බොහොම ශනිකව සිද්ධ වෙන ක්‍රියාවලිය. ඔව්. ඉතින් මේ කෙසේ නමුත් ඉතින් අර මේ රූපයයි නාමයයි දෙක එකට මේ සම්බන්ධ සම්බන්ධ සම්බන්ධතාවයක් තියෙනවා. ඒතර මේ දෙක නිසා මේ දෙක නාම රූපය කියන එක නිසා අන්න ස්පර්ශයක් හටගත්තා කියන එක. ඒතර අපිට තේරෙන්නේ මෙහෙම ගන්න පුළුවන්. ඒතර ස්පර්ශයේ තියෙනවා පටිඝ සම්බස්ස කැලලකුත් ස්පර්ශයේ තියෙනවා අදිවචන සම්බස්ස කැලලකුත්. එතකොට අදිවචන සම්බස්සයක් විස්තර කරන්න නම් එතකොට නාමයේ කොටසක් අයිති අවශ්‍ය වෙනවා ඊළඟට පටිඝ සම්පස්සයක් විස්තර කරන්න නම් රූපේ කොටසක් අවශ්‍ය වෙනවා. එතකොට මේ ඒ නිසා ඒ කියන්නේ පටිඝ සම්පස්සයයි අධිවචන සම්පස්සයයි කියන මෙන්න අන්තිමට ගත්තාම නිකන් පොදුවේ සම්පස්සය කියලා ගන්න නම් එතකොට නාමයයි රූපයයි දෙකම අවශ්‍ය වෙනවා. එහෙම ඉතින් හිතා ගන්න පුළුවන්. නාම රූප දෙකම නැත්තම් එතකොට සම්පස්සයන් ගැන කතා කරන්න බෑ. එතකොට සම්පස්සය කියන එක එතකොට නාම රූපය නිසා පණවන්න පුළුවන් දෙයක් කියලා ඉතින් හිතා ගන්න පුළුවන්. ඔබ සියුම් කාරණාවක් ඉතින්. ඒ ආහාර වර්ග තුන තමයි එතන බලපාන්නේ නේද? දැන් ස්පර්ශ විඥාන ආහාර ආහාර හතරක් ආහාර ඇති ඉතිරි ආහාර වර්ග තුන තමයි එතන සම්බන්ධ වෙන්නේ. නෑ එහෙම කියන්න බෑනේ. මෙතන මෙතන කතා කරන්නේ සම්පූර්ණයෙන්ම ආහාර පැත්තකට වඩා නාම රූපයත් අනිත් පැත්තෙන් ස්පර්ශයත් සම්බන්ධ වෙනවා. දැන් ස්පර්ශ ආහාර තියෙනවා. පස්ස ආහාර කියලා කියනවා. ඒ පස්ස ආහාරයට අනිවාර්යෙන් නාම රූපේ බලපානවා කියලා තමයි ගන්න වෙන්නේ. ඔව්. ආහාර හතරෙන් ඔන්න පස්ස පස්ස කියන ආහාරය ගැන මම කතා කරනවා කියලා කියන්න පුළුවන්. නැත්නම් මොකද ස්පර්ශය ගැන කතා කරන්න කෙලින්ම. ඒක කතා කරන්න නම් අනිවාර්යෙන් නාම රූප දෙකම අවශ්‍යයි. ඔව්. මේ කවුද අපේ ඥානාලෝක ඥානාලෝක නේද? පඤ්ඤාලෝකද ඥානාලෝකද? පඤ්ඤාලෝක. මේ පැත්තේ එහෙම මේ සූත්‍ර පිටකේ එහෙම කරද්දී අහුවෙලා නැද්ද? හිතර කළා නැහැ නේ. කියාඩේ නේ. හිතා මේක බොහොම සියුම් කාරණාවක්. මේ මහා නිදාන සූත්‍රයේ තියෙන බොහොම සියුම් කාරණාවක් මෙතන මේ සායනාසේ මතු කරන්නේ. ඉතින් මේවා ටිකක් ඉතින් අර විග්‍රහ කරලා බලන එක හොඳයි. ඉතින් මේ ගැඹුරට ඉතින් එකතින් අපි අර ඔහේ ව්‍යවහාර කරනවා මිසක් අපි මේවා අපි දන්නේ නැහැනේ මේවා මේ තරම් ගැඹුරක් තියෙනවද කියලා නේද? අපි නිකන් අර භාෂාව ඔහේ හසුරවනවා. ඒ භාෂාවේ උනාට මේ වගේ මහා සංකීර්ණ තැන් පාවිච්චි කරලා තියෙනවා. ඒක අතින් බැලුවහම. අපිට ඔක කියවා ගන්න අපිට මේ ඔක්කොත් යන්නේ නැද්ද? තේනවා. මේ මේක ඇවිල්ලා නිවනේ නීම කියලා දේශනා මාලාව මේක නම් මේ පුස්තකාල මුද්‍රණය. මේ වෙනම තියෙනවා කටුකුරුන්දේ ඥානানন্দ සදහම් සෙනසුම් බහරේ කියලා. ඒගොල්ලෝ මේක නොමිල දෙනවා. මේ මේකේ තියෙනවා මේ තැන් කීපයක් විස්තර කරලා ගන්න පුළුවන් තැන්. අරගෙන කියවන්න පුළුවන්. හොඳ ධර්ම කරුණු රසක් මේකේ තියෙනවා මේ නිවන නිවීම දේශනා මාලාවේ. අරගෙන කියවන්න. මොකක් වටනවා. Uh, තව ඉස්සරහට යමුද එහෙනම්? පාටියක් ඉස්සරහට යමු බලන්න. මෙතන ඊටාත්ම ගැඹුරු ධර්මයක් අඩංගු වෙලා තියෙනවා. ඒ නිසාම නොයෙකුත් බෞද්ධ නිකායවල මේ සූත්‍ර පාඨයම නොයෙකුත් ආකාරයට විග්‍රහ කරනවා. අර ලෝකයේ තිබෙන භෞතිකවාදී දර්ශන වලට වඩා වෙනස් මොකක් ගමන් කරලයි බුදු පියාණන් වහන්සේ මෙතන රුප්පති කියන වචනයක් යොදලා තියෙන්නේ. මේ සීත උෂ්ණ ආදියෙන් උත්පන්නය වෙන්නේ ලෝකයේ සිත්widetilde නැති ගල්ගස් ආදිය නෙමෙයි. මේ ශරීරය. එතකොට මේ ශරීරය තේරුම් කරලා තියෙන්නේ ජීවිතින් දෙයක් ඇතුළු කරලා පණ ගැනීම යුතු පරමාණු මිටියක් හැටියට නෙමෙයි. යෝගාචරයට ප්‍රත්‍යක්ෂ මේ රූපයයි. මේ රූප කායයි. ශාස්ත්‍රීය අංශයෙන් මේවා විග්‍රහ කරන්න ගියාම මහා පටලවිලි රාශියක් ඇති වුණා. නමුත් මෙතන ඊටාත්ම පැහැදිලි ප්‍රත්‍යක්ෂයට ලං කරගන්න පුළුවන්. මේ මුළු මහත් ධර්මය බුදු පියාණන් වහන්සේ දේශනා කළේ මේවා පිළිබඳ වචන රාශියක් එකතු කරගෙන නොයෙකුත් විදිහේ ශාස්ත්‍රීය දර්ශන නිපදවා ගැනීමට නොවේ. ඒකාන්ත නිබ්බිදාය විරාගාය නිරෝධාය. ඒකාන්ත වූ නිර්වේදේ විරාගේ නිරෝධය සඳහායි. ඒක නිසා මේ රුප්පති කියන වචනය මෙතන හඳුන්වපු ආකාරයත් හරියටම ගැලපෙනවා. මැසි මදුරුවන්ගෙන් සීතලෙන් උෂ්ණයෙන් මේවායින් රුප්පණය වෙන නිසායි මේකට රූපය කියලා කියන්නේ. වෙනම මේකේ තියෙන පරමාණුවක් නිසා නොවේ. දැන් අපි තවදුරටත් මේ රුප්පණ කියන වචනේ තේරුම බලනවා නම් මේ අදහස තවත් තැනක සඳහන් වෙනවා. සුත්ත නිපාතයේ පාරායන වග්ගයේ පිංගිය සූත්‍රයේ එක්තරා වටිනා ගාථාවක මෙන්න මෙහිම සඳහන් වෙනවා. රුප්පන්ති රූපේසු ජනා පමත්තා. ප්‍රමාදයට පත් ජනයා රූපයන්හි රුප්පණේ වෙති. එතනත් රුප්පණේ කියන වචනේ යෙදෙනවා. අපි තාම හරියට මේ රුප්පණේ කියන එකට අර්ථයක් සොයාගත්තේ නැහැ. ඒකට නිද්දේශයේ දෙන අටුවාව මෙහෙමයි. රුප්පණය කියන එක තෝරනවා රුප්පන්ති ඉති කුප්ප කුප්පන්ති පීලියන්ති පීලයන්ති පීලයන්ති ඝට්ටයන්ති භාදිතා දෝමනසිතා හොಂತಿ ඔය විදිහටයි ඒක තෝරන්නේ. කුප්පන්ති කියවෙනවා කියන්නේ කිපෙනවා කෝප වෙනවා. පීලයන්ති පීඩා වෙනවා. ඝට්ටයන්ති ගැටෙනවා. විහාදිතා ඒ කියන්නේ ලෙඩ වෙනවා. දෝමනස්සිත හොಂತಿ දොම්නස් වෙනවා. අර රුප්පණේ කියන එකට දෙන්න පුළුවන් අර්ථ රාශියක් මෙතන ඉදිරිපත් කරලා තියෙනවා. කීපෙන, පෙලෙන, ගැටෙන, ලෙඩ වෙන, දොම්නස් වෙන. මේ කියන අර්ථ රාශියක්. මේවා ගස්කල් වලට වෙන දේවල් නෙමෙයි. ජීවමාන ශරීරයකට වෙන දේවල්. ඒකාන්ත නිර්වේදයේ සඳහා බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ දේශනා කළ බව අප මතක් කරගත්තා. දැන් මේ වචන රාශියටම ගැලපෙන සිංහල වචනයක් මේ කාලේ යෙදෙන සිංහල වචනයක් අපි ලං කරගත්තොත් සමහර විට ඉද්දෙනවා කියන වචනය කියන්න පුළුවන්. ශාස්ත්‍රීය වචනයක් නොවන්න පුළුවන්. පාරිභාෂික වචනයක් නොවන්න පුළුවන්. නමුත් මෙතනට ගැලපෙනවා. ඉද්දෙනවා. මේ රූපස්කන්ධය ඉද්දෙනවා මේ කියාපු දේවල් වලින්. ඔය පස්සේ ඇත්තටම මේ පසුකාලීනව රූපස්කන්ධය කියලා අපි අරගෙන ඕක මේ රූප 28කට බෙදලා ඕකේ සෑහෙන ඉතින් ගැඹුරු විග්‍රහයන් වලට ගිහිලා තියෙනවා. ඒ කියන්නේ රූප කලාප ගිහිලා වලට ගිහිලා තියෙනවා. රූප කලාප කියලා කියන්නේ ගොනු වශයෙන් හඳුන්වගෙන. ඉතින් මේ හරහා එකතකින් අර සාමාන්‍ය විද්‍යාඥයෙක් යන මේ ආකාරයෙන් තමයි අපි ගිහිලා තියෙන්නේ. ඒ කියන්නේ පසුකාලීනව. දැන් අපි විද්‍යාවේදී අපි ඉගෙන ගන්න ඕන මූල මොකද්ද මූලද්‍රව්‍ය තියෙනවා. ඒ මූලද්‍රව්‍ය වලට ඔන්න පරමාණු තියෙනවා. ඒක පරමාණු වල න්‍යෂ්ටි තියෙනවා. න්‍යෂ්ටි ඇතුලේ ඉලෙක්ට්‍රෝන තියෙනවා, ප්‍රෝටෝන තියෙනවා. තව අණු මේ එක එක දේවල් තියෙනවා. ඉතින් මේවට එක එක නම් දීලා තියෙනවා. මේවයි විවිධාකාර ඔන්න මේ කවච තියෙනවා. নানা ප්‍රකාර දේවල් ඉතින් අපි විද්‍යාවේදී ඉගෙන ගන්නවා. ඉතින් අන්තිමට ඉතින් අපි ওই ටික තමයි මතක තියාගන්නේ. ආ මේකට කියන්නේ මෙන්න මේ නම මේකට මේ මේකේ අදාළ ඉලෙක්ට්‍රෝන වටේ මෙන්න මෙච්චර තියෙනවා මේ කවච මෙච්චරක් තියෙනවා මේ කියලා ඉතින් අපි ඔය ඔක්කොම ටික මතක තියාගන්නවා. අන්තිමට ඉතින් බැලුවාම අපි අර සංඥා ගොඩක පැටලීමක් තමයි වෙන්නේ. මොකද මේ විද්‍යාව කරන්න ගිහිල්ලා අන්තිමට රූපස්කන්ධය වශයෙන් අපි ඒ ඒ හැම දෙයක් ගැනම ලොකු අර්ථකථන දීගෙන ඒවයි නම් ටික ඔක්කොම කටපාඩම් කරගෙන අපි සංඥා ගොඩක් ඔළුවේ දාගන්නවා. ඉතින් දැන් බුදුරජාන් වහන්සේ රූපේ විස්තර කළා තියෙන්නේ එහෙම නෙමෙයි. බුදුරජාන් වහන්සේ රූපේ විස්තර කළා තියෙන්නේ මේ රූපය හා සම්බන්ධ මොකක් හරි මේ අපේ හිතේ දැනටමත් ඇඳිච්ච සංඥාවක් තියෙනවා නම් රූපය හා සම්බන්ධ මොකක් හරි බැඳීමක් අපේ හිතේ තියෙනවා නම් ඒ බැඳීම දුර්වල වෙන ආකාරයට තමයි බුදුරජාණන් වහන්සේ විස්තර කරලා තියෙන්නේ. ඒ රූපයෙන් හිත මුදවා ගන්න ආකාරයකට තමයි මේ බුදුරජාණන් වහන්සේ විස්තර කරලා තියෙන්නේ. දැන් උදාහරණයක් වශයෙන් කියනවා නම් දැන් අපි ධාතු කර්මස්ථානයක් වඩනකොට මුලදී ඔන්න මේ රූප ධර්ම ටික මතු කරගන්න වෙනවා. අපි හිතමු එයා සක්මනක් කරනවා සක්මනක් කරද්දී යා මුලින් බලනවා. ඔන්න අපිට මුලින් අපි හිතමු ඔන්න යාට අහුුනේ තද ගතියක් විතරයි. නමුත් ඊළඟට යා තව තව උත්සාහත් වෙලා එතන විස්තර බලනකොට අන්න එතන තේරෙනවා අපි හිතමු තද ගතියට අමතරව මෙතන ඔන්න රළු ගතියක් තියෙනවා නැත්නම් සිනිඳු ගතියක් තියෙනවා උණුසුම් ගතියක් තියෙනවා සිසිල් ගතියක් තියෙනවා ඔන්න වගේ নানা ප්‍රකාර වශයෙන් ඔය ලක්ෂණ ටික පේන්න ගන්නවා. නමුත් ඔය පෙනීම හැමදාම තව තව වර්ධනය වෙවි පේන්නේ නැහැ. ඒ වෙනුවට අන්න රූප මේ යෝගාවචරයාගේ හිතේ පරිවර්තනයක් වෙන්න ගන්නවා. මේ රූප ධර්ම මතු කරගත්තා. පුලුවන් තරම් මේ ලක්ෂණ ටික මතු කරගත්තා. නිමිති ආකාරව මතු කරගත්තා. නමුත් භාවනාවේ ප්‍රතිඵලයක් වශයෙන් ඕක ටික ටික ආයි බොඳ වෙන්න ගන්නවා. මේක නිකන් ඈතට යන්න ගන්නවා. මේක ගැන හිත විරංජනේ වීමක් වෙනවා. දැන් අන්න ලක්ෂණ පේන්නේ ඒ වෙනුවට නම් මේ හැම එකටම පොදු වෙච්ච මේවා කොයිකත් ඇතිලා නැතිලා යනවා නේද? මෙන්න මේ ඇති වෙන තියෙන ස්වභාවයෙන් මේ කොයි දේ පෙළෙනවා නේද? මේක මට පාලනයකින් තොරයි නේද කියලා අර නිබ්බිදාවක් තමයි පහළ වෙන්නේ. එපා වීමක් තමයි සිද්ධ වෙන්නේ. ඉතින් මේ මේ න්‍යාය ඇත්තට අපි තේරුම් ගත්තේ නැත්නම් අපිට වෙන්නේ හැමදාම අපි මේ රූප විශ්ලේෂණය කර කර ඉන්නවා අන්වීක්ෂයකට දාලා අපි මේ රූපේ තියෙන තව තව දියුම් දේවල් විශ්ලේෂණය කරන්න යනවා අන්තිමට නිකන් අර විද්‍යාඥයාට වෙච්ච දේ තමයි සමහරවිට අපිටත් වෙන්නේ නමුත් අපි භාවනාවක් කරනකොට වෙන මේ පරිවර්තනය හිතේ නිබ්බිදාව පහළ වීම විපස්සනාවක් කරහා නුවණ දියුණු වීම හරහා හිත මේව අතහැර දැමීම එකාතකින් මේ මේ දහමේ තියෙන අර බුදුරජාන් වහන්සේ පෙන්නන අර ඒකාන්ත නිබ්බිදාය මොකක්ද කියන්නේ? ඒකාන්ත නිබ්බිදාය විරාගාය නිරෝධාය. තමයි මේක සිද්ධ වෙන්නේ. බුදුරජාන් වහන්සේගේ ධර්මය එතකොට කෙනෙක් හදාරනවා නම් ප්‍රායෝගිකව ඒ තුල යෙදෙනවා නම් අන්නේ හිතේ රූප ධර්මයන් හා සම්බන්ධව තිබුණා නම් යම්කිසි ඇල්මක් ඒ ඇල්ම දුර වෙලා යන්න ඕනේ. දැන් අපි හතර මහා ධාතුන් ගැන විස්තර කරනකොට බුදුරජාන් වහන්සේ කියනවා දැන් මේ ආධ්‍යාත්මික වශයෙන් යම් සතර මහා ධාතුවක් තියෙනවද? බාහිර වශයෙන් යම් සතර මහා ධාතුවක් තියෙනවද? මේ ඇවිල්ලා ඔක්කොම එකම සතර මහා ධාතුවමයි. මේකේ ඇතුලේ තියෙන කොටස හොඳය, ඇතුලේ තියෙන කොටස උතුම්ය, උත්කෘෂ්ටය. එළියේ තියෙන එක නරකය, ඒතරම් මේ ඒක පහත්ය කියලා එකක් නැහැ. මේ ඇතුලේ තියෙන සතර මහා ධාතුවක්, එළියේ තියෙන සතර මහා ධාතුවක්. එකම සතර මහා ධාතුවයි. අර ප්‍රකාශයක් තියෙන මේ යාචේවකෝපන අජ්ජත්තිකා පටවි ධාතු, යාච බාහිරා පටවි ධාතු, පටවි ධාතු රේවේසා. ඇතුලේ තියෙන යම් මේ ආධ්‍යාත්මික කියලා කියා ගන්නා යම් පටවි ධාතුවක් තියෙනවද? බාහිර තියෙන යම් පටවි ධාතුවක් තියෙනවද? මේ එකම පටවි ධාතුවමයි. ඉතින් කෙනෙක් මේ විදිහට දකින්න දකින්න අර මගේ රූපය, මගේ රූපේ හොඳයි, මගේ රූපේ හැඩයි, මගේ රූපේ සුරූපී කියලා ඔන්නම ගත්ත ඒ හැඟීම් වෙනුවට මෙතනත් තියෙන ධාතු ස්වභාවයක්, එළියෙත් තියෙන ධාතු ස්වභාවයක් කියලා අන්න නිවැරදි අවබෝධයක් ඇති වෙන්න පටන් ගන්නවා. ඒ හරහා අර හිතේ තියෙන දැඩි ග්‍රහණය, උපාදාන කරන ගතිය, අල්ල ගන්න ගතිය, මාන්නේ මාන්නෙන් අල්ලගත්ත ගතිය අන්න දුර වෙලා යා බොහොම සරල මනසක් මේ සහිත කෙනෙක් බවට පත් වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේමයි දැන් මේ මනසේ වර්ධනයත් එක්ක අපි මේ රූප හා සම්බන්ධ සංඥා සියල්ල හිතින් මැකිලා යන්න ඕනේ. අපි එහෙම නැතුව මේවා හා සම්බන්ධ සංඥා ගොඩක් ඔළුවේ දමා ගැනීම නෙමෙයි අත්‍තරම භවනාවකින් විශේෂයෙන් බලාපොරොත්තු වෙන්නේ. ඒ රූප ධර්ම හා සම්බන්ධව විවිධාකාර සංඥාවන් අපේ හිතේ තියෙනවා මේ අපේ තියෙන තණ්හාව නිසා. නමුත් තණ්හාව ක්‍රමානුකූලව ෂය වෙලා යනකොට ඒ රූප ධර්ම වලට අදාළ සියලු සංඥාවන් හිතින් ඈත් වෙලා යනවා. උදාහරණයක් වශයෙන් අර මේ රහතන් වහන්සේගේ විඥානය ගැන විස්තර කරන අර කේවඩ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන ගාථාවේ විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝ පබං යත්ත ආපෝච පටවි තේජෝ වායෝ නගාදති කියලා කියනවා. අර ආපෝ පටවි ආපෝ තේජෝ වායෝ කියලා මෙන්න මේ රූප ධර්මයන්, ඒවැ රූප සංඥාවන් එකක්වත් දැන් මේ විඥානේ නිරූපණය වෙන්නේ ඉතින් අපි තේරුම් ගන්න තියෙන්නේ අපි අපේ හිතේ අපි තණ්හාව තියෙන තාක් අපි අල්ලගත්ත දේවල් තියෙනවා. අපි හිතමු අපි අපේ පාත්‍රය ගැන අපිට රූප සංඥා හිතේ මවා ගන්න පුළුවන්. අපේ සිවුර ගැන අපේ හිතේ රූප සංඥා මවා ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට යාන වාහන තියෙනවා නම් ඕවා සම්බන්ධ රූප සංඥා තියෙනවා. අමුදරුවෝ ඉන්නවා නම් ඔන්න රූප සංඥා ඒගොල්ලෝ සම්බන්ධයෙන් තියෙනවා. ඊළඟට අපි කැමති කැමති මොනවා මොනවා හරි තැන් තියෙනවා නම් ඒවට හා සම්බන්ධ රූප සංඥා ඔක්කොම අපේ හිතේ තියෙනවා. එතකොට අපි හිතේ ප්‍රඥාවක් දියුණු වෙන්න දියුණු වෙන්න ওই රූප සංඥා මැකිලා යන්න ඕනේ. හිත නිදහස් වෙන්න ගන්න ඕනේ. සංඥා වලින් හිත නිදහස් වෙලා අන්න හිතේ තියෙන ඒ හිතේ බොහොම පිරිසුදු භාවයක්, නිර්මල භාවයක්, සංඥා වලින් තොරවෙත ස්වභාවයක් ඔන්න හිතේ ඇති වෙන්න ඕනේ. ඒ නිසා අපි තේරුම් ගන්න තියෙන එතකොට මේ රූප ධර්ම සම්බන්ධයෙන් අර පසුකාලීනව මුගාද්දුරට විග්‍රහ කරන්න ගිහිල්ලා අනුපරමාණු මට්ටමට යන්න ගිහිල්ලා රූප කලාප මට්ටම් වලට යන්න ගිහිල්ලා සෑහෙන වගු ගහගෙන ඕක විස්තර කරන්න ගියාම අපිටත් අර විද්‍යාඥයට වෙච්ච දේ තමයි වෙන්නේ. නමුත් අපි මේකේ තියෙන මේවා මේ බුදුරජාන් වහන්සේ ඉදිරිපත් කරේ මේකෙන් හිත ගලවගන්නය, හිත මුදවගන්නය, හිත නිදහස් කරගන්නය, හිතේ මේවට තියෙන තණ්හාව දුරු කරගන්නය කියන අවබෝධයෙන් අපි මේ දිහා බලනවා නම් අන්න අන්තිමට බොහෝම මේ රූප ධර්මයන්ගෙන් කෙලෙසිච්ච නැති රූප ධර්මයන් නිරූපණය නොවන, පඨවි ආපෝ තේජෝ වායෝ නිරූපණය නොවන හිතක් අන්න අපිට ඇති කරගන්න පුළුවන්. හොඳයි. මේ රූපස්කන්ධේ රූපස්කන්ධේ කියන්නේ නවදරක් ඇති මහ වනය. මේ වහන මහ වනය තුනී සම්මෙලුමකින් වෙලලා තියෙනවා. මේකට මැසිමදුරුව පාත් තුනක් සීතලක් උෂ්ණයක් ආවත් මේක ඉද්දෙනවා. මේ තුවාලෙ ඉද්දෙනවා. මේ මහ වනේ ඉද්දෙනවා. එතකොට මේ ඉද්දෙන අර්ථයයි රුප්පණය වෙන එකේ රුප්පණය වෙන කියන එකේ තියෙන්නේ. ඒක තවත් අපිට පැහැදිලි වෙනවා සුත්තනිපාතයේ එන උට්ටාන සූත්‍රයෙන්. උට්ටාන සූත්‍රයේ සඳහන් වෙනවා ආතුරාණං හි කානිද්දා සරල විද්ධාන රූපතං. ඒ කියන්නේ කෙලෙස් ආතුර වූ තණ්හා නැවති ඊතලෙන් විදුණු ලැබ රුප්පණය වෙන්නා වූ පීඩා විඳුන්න වුන්ට කවරනම් නින්දෙක්ද ඒ අර උත්සාහවන්ත වීම අප්‍රමාද වීම පිළිබඳව උත්තාන සූත්‍රයේ දක්වන ගාථාවක පදයක් පීතල වලින් විදුණු ලබ උප්පණය වන්නන්ට පීඩා විඳින්නන්ට කවරනම් නින්දෙක්ද අන්න එතනත් උප්පණය කියන එකේ මේ ඉද්දෙන ගතියයි තියෙන්නේ තුවාල වෙලා එයින් පීඩා විඳිනවා ඔන්න ඔය විදිහට මේ රූප කියන වචනේ අර්ථය අනුව අපිට හිතා ගන්න පුළුවන් මුල් කාලේ ඊ타මත්ම සරලයි. අපි මුලදීම මුල්ම දේශනාවල් ප්‍රකාශ කළා මේ සූත්‍රාගත ධර්මයේ ඊ타මත්ම සරලයි. මේ සරලත්වය තුල තියෙන යම්කිසි ගැඹුරක්. නිර්මල ජලාශයකයි පතුර බලන්න පුළුවන් වෙන්නේ. මේ සරලත්වය නිසාම මේ සූත්‍ර දේශනා ගැන එක්තරා උදාසීනත්වයක් පසු කාලික ඇති වුණා. මක්නිසාද සාමාන්‍ය ජනයා කැමති සංකල්ප රාශියකට. සමහර විට ඒක සිදු වුණා භෞතිකවාදී දර්ශන රාශියකට. විශේෂයෙන්ම Hindu දාර්ශනිකයන්ටත් ඔවුන් අනුව ගිය සමහර බෞද්ධ දාර්ශනිකයන්ටත් ඒක සිද්ධ වුණා. නවීන විද්‍යාවටත් ඒක සිද්ධ වුණා. ඒ කියන්නේ රූප කියන වචනේ භෞතික පැත්තෙන් එළවගෙන ගියා. මේක මිරිඟුවක් ඔස්සේ දීවීමක් බව ඒ අය තේරුම් ගත්තේ නැහැ. මේ රූපය විග්‍රහ කරගෙන විග්‍රහ කරගෙන අන්තිමටම අර අන්තිමටම පරමාණු ගොඩක් මහා සංකල්ප ගොඩක් බදාගත්තා. රූපය බදාගෙන රූපය බෙදාගෙන බෙදාගෙන ගිහින් අන්තිමට සංකල්ප ගොඩක් බදා ගන්න සිද්ධ වුණා. කණුවක් බදාගත්තත් අණුවක් බදාගත්තත් උපාදානය උපාදානයමයි. අන්න ඒක නිසා මෙතන මේ බුදු පියාණන් වහන්සේ දක්වා ආදාළේ මොකද්ද? මේ රූපයේ තිබෙන ගැහැටි පීඩාවෙන් මිදීමට නම් කල යුත්තේ මොකද්ද? රූප සංඥාවෙන් මිදීමයි. රූප සංඥා කියන වචනයයි මෙතන වැදගත් වෙන්නේ. ධර්මානුකූලව කල්පනා කරනකොට රූපය කියන එක භෞතික වශයෙන් සංකල්ප ගොඩකට නගලා හෝ අනුදත්ත ආදීන් පරීක්ෂා කරන්න ගියොත් වෙන්නේ මිරිඟුවක් ඔස්සේ යාමයි. ඒක නවීන විද්‍යාඥයා මෑතකදී තේරුම් ගත්තා. තමා යන්නේ මිරිඟුවක් ඔස්සේ බව. මක්නිසාද තමා ඒ රූපේ විග්‍රහ කිරීමේදී පාවිච්චි කරන සිතෙන්ම ඒක එක්තරා විදිහකට වෙනස් වෙන නිසා. ඒ කියන්නේ නාම රූප ධර්මයන්ගේ අන්‍යෝන්‍ය සම්බන්ධතාව තේරුම් නොගෙනයි මිරිඟුවක් පස්සේ එළෙව්වේ. හොඳයි. අන්තිමට කියන කාරණාව මේ මොකක්ද ඒකට මොන මොන විද්‍යාවද කියන්නේ? මේ රසායනික නෑ නෑ නෑ. අර අපි බලන බලන يعني අර දැන් අපි හිතමු දැන් ඒක මේ විද්‍යාවෙන් හොයාගෙන තියෙනවා. රූප ධර්ම දිහා අපි කවුරු හරි බලාගෙන ඉන්නවා නම් ඈ ක්වොන්ටම් ෆිසික්ස් වල. ක්වොන්ටම් ෆිසික්ස් වල මේ දැන් හොයාගෙන තියෙන්නේ රූප ධර්ම දිහා බලාගෙන ඉන්නකොට බලාගෙන ඉන්න මිනිස්සයා නිසා ඒක වෙන විදිහට හැසිරෙන්නේ. එතන හිටියේ නැත්තම් කවුරුත් ඒක වෙන විදිහට හැසිරෙන්නේ. අර බලන කෙනාගේ හිතේ ස්වභාවය මේ රූප ධර්ම වලට බලපානවා. සාමාන්‍යයෙන් අපි හිතන්නේ නැහැනේ. දැන් නවීන විද්‍යාවෙන් ඔක හොයාගෙන තියෙනවා. ඒක තමයි මේ මේ සායනස මෙතන මත කරන්නේ. ඉස්සෙල්ලා නම් අපි හිතුවේ කෙලින්ම රූප ධර්ම ඒගොල්ලන්ටම ආවේනික දෙයක් තියෙන. මේක මේ අපි කොච්චර මොන විදිහට කරත් ගැටලුවක් නැහැ කියලා. දැන් කෙලින්ම හොයාගෙන තියෙනවා මේකේ මේ අර මේ බලන්නෙක් ඉන්නකොට බලන්න නිසා රූප ධර්ම හැසිරෙන ආකාරය වෙනස් වෙනවා. බලන්න එතන නැත්තම් රූප ධර්ම වෙන තමන්ට ආවෙනික විදිහට හැසිරෙනවා. මේක ඉතාම වටිනා සාගනීමක්. ඒකෙන් තමයි ඔය ක්වොන්ටම් ෆිසික්ස් මේ අමුතුම දෙයක් බවට පත් වුනේ. ඒ කියන්නේ මේ ඒ කියන්නේ ක්වොන්ටම් ෆිසික්ස් වලින් මේ සෑහෙන්න එතකොට බුද්ධ ආගමේ අර නාමයත් රූපයත් අතර තියෙන මේ අන්‍යෝන්‍ය සම්බන්ධය එළියට ඇවිල්ලා තියෙනවා. නැත්තම් ඉතින් විද්‍යාඥයෝ තනිකරම භෞතික ලෝකය නැත්තම් භෞතිකවම මේ තමයි ඒගොල්ලන්ගේ ගමන ගියේ. නමුත් දැන් තේරලා තියෙනවා මේ භෞතිකත්වයට නාමයේ නැත්නම් නාම ධර්ම වල බලපෑමක් තියෙන ආකාරය. හොඳයි මම හිතනවා අදට අපි එතනින් නවත්තමු කියලා. මේ ඉතින් අර අපි තේරුම් ගන්න තියෙන්නේ අපි විද්‍යාඥයෝ වෙලා වැඩක් නැහැ මේ මේ මේ බෞද්ධ බෞද්ධයන් වශයෙන් අපිට අවශ්‍ය වෙන්නේ මේ රූප ධර්මයන්ගෙන් මේ ඊළඟට සංඥාවන්ගෙන් වේදනාවන්ගෙන් සංස්කාරයන්ගෙන් විඥානයන්ගෙන් මේ හැම එකෙන්ම අපේ හිතේ යම්කිසි උපාදානයක් ඇතිලා තියෙනවා නම් අපේ හිතේ යම් තණ්හාවක් ඇතිලා තියෙනවා නම් අන්නේ තණ්හා දුරු කරන මාර්ගයකට තමයි අපි පිවිසෙන්න තියෙන්නේ. මොකද තණ්හාව නිසා තමයි දුක ඇති වෙන්නේ. තණ්හාව නිරෝධයක් කරගන්න තමයි අපි මෙහෙදෙන්න තියෙන්නේ. ඒ නිසා අපිත් ඒ සඳහා උත්සාහත් වෙමු. ඉතින් වෙන මේවට සම්බන්ධයෙන් මොන හරි වචනයක් කියන්න තියෙනවද? පොන්ටන්නේ එකම ඉස්සර විජුවල් බලපු ගමන් තමයි. ඔව්. ඒක පෙන්නනවා නේද ඉලෙක්ට්‍රෝන විදිනවා. විදිනවා. දින දෙකක් තියෙනවා. ඒකෙන් මිදලා මේ පැත්තෙන් කෙලයක් තියෙන බලනවා. අන්න හරි. අන්න හරි. ඔව්. එතකොට මේ කවුරු හරි බලන් ඉන්නා නම් ඒක ඇති වෙන අංශු විදියට කෙලින්ම ගිහිල්ලා බලන්න. හරි. ඔව්. කවුරුද බලන්නේ නැත්නම් වේව් එකක් වගේ. ඔව්. තරංග විදියට. තරංග විදියට ඊට පස්සේ ඒකම. ඒ කියන්නේ ඒ අර මොකද්ද ඒ කියන්නේ දැන් අපි මේ සිදුරු සිදුරු තියෙනකොට කෙලින්ම නිකන් මේ තුවක්කුවකින් විදිනවා වගේ විද්වත් එහෙම ඒක අපි හිතන්නේ සිදුරු හරහා යනවා කියලා. ඒක ක්‍රමයක්. හැබැයි ඕක වේව් විදිහට යනවා නම් තරංගාකාරයෙන් යනවා නම් ඒ මොකද්ද මේ ඒ සිදුරු හරහා ගියාම අර තිරේ නිරූපණය වෙන්නේ එක ආකාරයකට. මෙහෙම ඉරිදි වගේ. ඊට පස්සේ අර දැන් ඒකම කෙනෙක් බලන් ඉන්නකොට නිරූපණය වෙන්නේ තව ආකාරයෙන්. මම ඇති මේ පුංචි වීඩියෝ මම හිතන්නේ දෙකක්ද කොහෙද? හරි ලස්සනයි ඒක මේ. තාම වටිනා කාරණාවක්. මේ ඇත්තටම මේ අත කාලේ තමයි ක්වාන්ටම් ෆිසික්ස් වලින් මතු කරගෙන තියෙන්නේ. ඒ කියන්නේ අර බලන්නෙක් නිසා මේ රූප ධර්ම හැසිරෙන ආකාරය වෙනස් වෙනවා. ඒක හිතා ගන්න බැරි වැඩක් එක අතකින්. බලන කෙනෙක් ළඟ හිටියාම කොහොමද මේ රූප ධර්ම වෙනස් විදිහට හැසිරෙන්නේ කියන කාරණාව. හොඳ එහෙනම් වෙන විශේෂ දෙයක් නැත්නම් එහෙනම් අද අපි මෙතනින් සාකච්ඡාව නවත්තමු. අපි එතකොට අදත් කට්ටිය එකතු වෙලා මේ ටිකක් ගැඹුරු කාරණා රසක් තමයි සාකච්ඡා කරන්න තිබුණේ. ඉතින් ශක්තිපමණින් මේ කටුකුරුන් සානාසේව බොහෝම විග්‍රහ කරලා විස්තර කරලා තියෙනවා. ඉතින් මේවා සම්බන්ධයෙන් ඇත්තටම මේ පොතේ තියෙන හරීම සංක්ෂිප්තව. ඒ කියන්නේ නිදාන සංයුත්තේ මේ මේ මේ ඉදිරිපත් කරලා තියෙන නිදාන මහා නිදාන සූත්‍රයේදී මේ ටික බොහොම සංක්ෂිප්තව ඉදිරිපත් කරලා තියෙන්නේ කටුරුන් සානාසේ පුළුවන් තරම් මේ කාර විග්‍රහ කරන්න මේ උත්සාහත් වෙලා තියෙනවා. ඉතින් අපිත් පොඩ පොඩ මේවා තේරුම් ගන්න බලමු. රූප ධර්ම සම්බන්ධයෙන්ුත්, එතකොට මේ නාම ධර්ම සම්බන්ධයෙන්ුත්, ඒ නාම රූප දෙක නිසා හට ගන්නා වූ ස්පර්ශය සම්බන්ධයෙන්ුත්, එතකොට අද මේ කරපු මේ මේ දේශනාවේ මේ සාකච්ඡාවේ යම් කිසි කුසලයක් ජනිත වුණා නම් ඒ කුසල් අපි මේ දේශනා මාලාව ඉදිරිපත් කරපු ඒ කටුකුරුණ ස්වාමීන් වහන්සේට අනුමෝදන් කරමු. සියලු දෙවියෝත් මේ පින් අනුමෝදන් වෙත්වා කියලා ප්‍රාර්ථනා කරමු. අපි එත්තාවතාචාදී ගාථා සජ්ජායනා කරලා පින් අනුමෝදන් කරමු. එතාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ